හොඳයි පින්වත් එහෙනම් අද දවසේ පැවැත්වපු ධර්මදේශනා මුල් කරගෙන මේ පින්වුන්ට ප්‍රශ්නයක් එහෙම අහන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් තමන්ගේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධයෙන් යමක් අහන්න තියෙනවා නම් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. විශාක මාත්මිට පැනියුම් ගන්න පුළුවන්. දිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වස්තන දේශනාව හොම්පේ. අවසරයි. ඔව්. දැන් මේකේ පිළිවෙල කොහොම ලස්සනට සම්බන්ධ සම්බන්දේශනා කරලා තියෙනවා. තව එකක් මට හිතෙන ස්වාමීන් වහන්සේ දැන් මෙතන යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කර උදේවය අපි සතර සුප්පටානේ ප්‍රැක්ටිස් කරනකොට ඒකේ අර උදේවය දැකලා ඉන්න දකින්නකොට දකින්නකොට එතන මේ මම අල්ල මේව අල්ල ගන්න නැතුව ඉන්නව නෙමෙයි මේ අල්ල ගන්න දේකුත් නැති බවක් තේරෙනවනේ දැන් මෙතන හේතුඵලයක් නිසා මෙන්න මේ හේතු ටික තියෙනකොට මෙන්න මේ ඵලය ඒ හේතු නැති වෙනකොට ඒ ඵලය නැහැ කියලා හරි එහෙම අර අල්ලන්න අල්ලන්න කියන්නේ එහෙම කතා කරනවත් ඒ දක්වා තත්ත්වයේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ ඒකනේ අන්තිමට ඉතින් අර කියන්න දෙයක්වත් නැති වෙන්නේ නේද හ්ම් එහෙම කීත හැකියි දැන් ඒක තමයි අපි තව ටිකක් බලමු මේක තරම දැන් මේ මෑනියෝ කියන සම්මාදිට්ඨිය ඍජුව ප්‍රකාශ වෙන තැනුත් තියෙනවා. දැන් නැත්නම් දැන් මේ සූත්‍රයේදී ওই කාරණාව විශේෂයෙන් මතු කළ නැති වුණාට ඔය අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වීම සම්මාදිට්ඨිය වශයෙන් ප්‍රකාශ වෙන සූත්‍රයක් තියෙනවා. ඒක ස්කන්ධයන් පැත්තෙනුත් පෙන්නනවා නැත්නම් ආයතන පැත්තෙනුත් පෙන්නනවා. ඒ නිසා ඔය කියන කාරණාව සම්පූර්ණ ඇත්ත. අපිට සම්මාදිට්ඨිය ඇති කරගන්න ක්‍රම රාශියක් තියෙනවා. එකක් විතරක් නෙමෙයි. ඉතින් ඔය එකක් තමයි මෑනියොත් කිව්වේ අර අපි මේ උදේවය දැකීම හරහා කෙනෙක් තුළ ඇතිවෙනේ සම්මා දිට්ඨිය. එහෙමයි සමනස ඒක අනිත්‍ය විතරක් නෙමෙයි අනාත්ම ඒ ගන්න පුළුවන්. ඕන ඇන්ගල් එකකින් බලන්න බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. යාර යකිට සම්දේ ධම්ම සබත නිරෝධම එතන එතන ඇති වෙන එක එතන එතන ඇති වෙනවා කියන එක අනුගත වෙන්නේ තියෙන හොඳයි කොහොමද කොහොමද සමනස. හොඳයි හොඳයි. මම මේ කාරණාව එහෙම පොඩ්ඩක් මේ තව පොඩ්ඩක් විස්තර කරන්නම්. මොකද ඒක දැන් මතු කරපු නිසා දැන් උදාහරණයක් වශයෙන් එක සූත්‍රයක් වෙන මේ කන්ද සංයුත්තේ පඨම නන්දික්ඛය කියන සූත්‍රයේදී මම මේ ශා කරලා තියෙන පොඩ්ඩක් බලා ගන්න පුළුවන් අනිච්ඡඤ්ඤේව භික්ඛවේ භික්ඛු රූපං අනිච්ඡන්ති පස්සති සාස්ස හෝති සම්මාදිට්ඨි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මේ රූපය කියන එක අනිත්‍යයි ඒක අපි නොදැනගෙන හිටියේ ඒක අපේ පාඩුව, අපේ තියෙන අවිද්‍යාව. නමුත් දැන් එයා ඔන්න දැනගන්නවා. යාට වැටහෙනවා දැන් බුදුහාඳුරු කියලා තිබුණා තමයි. හැබැයි දැන් තමයි මට මේක අනිත්‍ය බව තේරුනේ. රූපං අනිච්ඡන්ති පස්සති. දැන් එයාට පේනවා මේ අනිත්‍ය වීම. ඒතර මේක අපි නිකන් අර අනුමාන ඥානයක් නෙමෙයි දැන් මේ කතා කරන්නේ. ප්‍රත්‍යක්ෂ ඥානයක් ගැන මේ කතා කරන්නේ. සාස්ස හෝති සම්මාදිට්ඨිය. අන්න දැන් මෙතන සම්මාදිට්ඨියක් පහළ වෙනවා. සම්පාස්සං නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයෝ රාගක්ඛයා නන්දික්ඛයෝ නන්දි රාගක්ඛයා චිත්තං විමුත්තං සුවිමුත්තං ච උච්චති. දැන් මේකේ ඊළඟ ප්‍රතිඵලයේ වශයෙන් මේක ගැඹුරින් තව තව වැටහෙන්න වැටහෙන්න දැන් ඒ අරමුණේ සතුට වීම අරමුණේ බැහැ ගැනීම අරමුණ උපාදාන වීම ඉවත් වෙලා රාගයේ ෂේ වෙලා එතන සතුට වීම නැවතිලා නන්දි රාග කියන දෙක ඉවත් වෙලා හිත නිදහස් වෙනවා. චිත්තං විමුත්තං සුවිමුත්තං ච උච්චති. හිත සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. අනිච්ඡඤ්ඤේව භික්ඛවේ භික්ඛු වේදනං අනිච්ඡාති පසති. ওই විදිහට බුදුරජාන් වහන්සේ මේ වේදනානු වේදනාව ගැන සංඥා ගැන සංස්කාර ගැන විඥාන ගැන කියලා දෙනවා. ඉතින් එතකොට මේ ස්කන්ධ ගැන කරන ප්‍රකාශය මෙතන තියෙන්නේ. එතකොට මේ ස්කන්ධයන් එක එකක් ගානේ අපිට අපි තුන් සතිපට්ඨානයක් වඩද්දී අපි අපිටම අපි දැන් වඩන්නේ වේදනානුපස්සනාවක්. මේ වේදනාවේ ඇතිවීම පේනවා හොඳට වෙනස් වීම පේනවා හොඳට යා නැතිවීම පේනවා හොඳට. එතන පුජ්‍යලයක් කියලා ගන්න දෙයක් නැහැ. මෙතන හුදු සමුදේ ධම්මානු වය ධම්මානු පැත්තක් විතරයි මෙතන තියෙන්නේ කියලා යාට හොඳට එතන එතන හොඳට වැටහෙන මේ වට්ටම නිවැරදි සම්මාදිට්ඨියක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා සූත්‍ර දේශනාවලම. අර මේකම තව පැත්තකට අර ආයතන භාවනා පැත්තනොත් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා සලායතන සංයුත්‍රයේ අජ්ජත්ත නන්දික්ඛය අනිච්ච සූත්‍රය කියලා එකට නමක් දීලා තියෙනවා. අනිච්ඡං ඒව භික්ඛවේ භික්ඛු චක්කුං අනිච්ඡන්ති පස්සති. සාස්සෝ හෝති සම්මාදිට්ඨි. අර වගේම විස්තර කරනවා දැන් ඒ ආයතන භාවනාව කරන අවස්ථාවේදී මේ ආයතනයේ හට ගැනීම අවසන් වීමයි පේන්න තියෙන්නේ. ඒක හට ගන්නා හැටි අවසන් වෙන හැටි විපරිණාමයට පත් වෙන හැටි ඒ ටික දැක දැක දැක දැක හොඳට එතන සමුදේ වය බලමින් ඉන්නවා නම් එතනත් එයාට සම්මාදිට්ඨිය තමයි පහළ වෙන්නේ. ඒ නිසා විශාකා මහත්මිය පෙන්නපු කාරණය හොඳයි. ඒක මේ බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර දේශනාවල හොඳට පැහැදිලිව කියලා දීලා තියෙනවා. එතකොට අපිට සතිපට්ඨානයක් වඩද්දී අපි තුල හොඳට ඒ උද්‍යව්‍ය ඥානයක් පහළ වෙලා මෙතන සත්වේ පුජ්‍යලේ කියලා දෙයක් ගන්න දෙයක් නැහැ. මේතන මේ හේතුපත්‍යයන්ගෙන් යම්කිසි උත්පාදනයක් කරනවා නැත්නම් සහයෝගයක් අනුග්‍රහ කිරීමක් කරනවා ඒ නිසා යමක් පහළ වෙනවා. ඒක හැබැයි යම ශනිකව බිඳලා යනවා. කියන මෙන්න මේ අවබෝධය යම්ස කෙනෙක්ගේ හිතේ පහළ වුණා නම් එතන ගැඹුරු සම්මාදිට්ඨියක් පහළලා තියෙනවා. හොඳයි අපිට යන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට. බුද්ධික ඔබට මොකක්ද? ස්වාමීන් වහන්සේ අවසරයි. දෙපාණමතුට නමස්කාර කරමින් මේ වගේ කිරිසුදු ශ්‍රී සද්ධර්මයේ අසරණ අපෙන්නේ දේශනා කරන සුභාසිත නිරෝගී සුවය කාර්යයක් ප්‍රාර්ථනා කරමු. මගේ ප්‍රශ්න මම කෙටියෙන් දැක්වුවොත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා තුළදී මතක් කරපු විදිහට අපිට දැන් විපස්සනා වඩන්න නැති කාලෙක දැන් අපිට එහෙම හිතක විපස්සනාවක් ඇතිවෙච්ච නැති හිතක අපිට කායික දුකක් ඇතිවෙනහම අපි බලන්නේ ආ පැනෝල් එකක් බීලා මේක හොඳ කරගන්න කොහොමද එක්ක මේ දුක නැති තැනකට ඒ ඒ කායික වේදනාව නැති තැනකට කොහොමද ඉක්මනට යන්නේ කියන තැන එක අපි ගැටීමක් එක්ක ලොකු සංස්කාර ගොඩක් අපි ඇති කරගන්නවා. එතකොට විපස්සනා වඩන එකක් එකක තියෙන්නේ ඒ වේදනාවත් එක්ක ඉඳගෙන එතන මේක ඇති වෙච්ච දෙයක් ඒ වගේම නැතිවක් කිය ඒකේ අර වෙනස් වීම දකිනවා එතකොට ඒකත් එක්ක ඒ මේ දුක ඒ ඒ ඒ දුක විනිවිද දකිනවා ඒ හිතේ මේ දෙක මේ දෙකේ වෙනස නිසා අර ඒ විපස්සනාවක් කරන හිත තුල මේ සහැල්ලු ගතිය වගේම අර අනිත්‍යයේ හදන මේ බර ගතියක්. ඒ කියන්නේ වික්ෂිප්ත ගතිය. මෙන්න මේ ගැන පොඩ්ඩක් මට උපහාසයට ඉදිරිපත් කරන අවවාදයක් විස්තර ටිකක් ගන්න අවශ්‍යයි. ඔව් ඒක ඔව් ඒක කාරණාව ඇත්ත. ඒක තමයි දැන් ඒ කියන්නේ අපි අපි මේක කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් දැකීම තුලම පුදුමාකාර දුකක් පහළ වෙනවා. දැන් ඕක ඕක තමයි ප්‍රධාන වශයෙන් මතු කරන කාරණාව අත්ත දීප සූත්‍රයේදී. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මම ඒකත් පොඩ්ඩක් ෂෙයා කරන්න ඔය කතා කරත් يعني අපිට කෙලිම බුද්ධ වචනයට යන එක හරි පහසුයි. දැන් මේ අත්ත දීප සූත්‍රය බලන්න. දැන් බුදුහාමුදුරුවෝ අත්ත දීපා බික්කවේ වේරත අත්ත සරණ ආනඤ්ඤ සරණ. ධම්ම දීපා ධම්ම සරණ ආනඤ්ඤ සරණ. මහන්නේ මේ මහන්නේ මේ මොකද්ද තමාවම සරණ කරගන්න තමාවම දිවිනක් කරගන්න පහනක් කරගන්න වෙනත් සරණක් නැහැ ධර්මයේ දිවිනක් කරගන්න ධර්මයේ සරණ කරගන්න වෙනත් සරණක් නැහැ ඉතින් එහෙම ඉන්න අතරේ බලන්න කියනවා තමා තුල කොහොමද දුකක් හටාරන් තියෙන්නේ මේ වෙලාවේ කිං ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස කිං පහෝතිකා කුමක් මූලික වෙලාද දැන් මෙතන දුකක් පටහන අරන් තියෙන්නේ මේ හිතේ දුකක් වේදනාවක් එහෙමත් නැත්නම් අසහනයක්, දුම්නසක් පහළලා තියෙනවද? කොහොමද මොකක් මොකක්ද ඒකට හේතුව කියලා බලන්න කියලා. ඉතින් එතකොට ඔය පෙන්වන්නේ අසුතවා පුදුජනෝ අරියාණං අදස්සාවි ඔහෙද කියලා රූපං රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. එතකොට මේ එක්ක රූපස්කන්ධේ මම කියාගෙන මම කරගෙන ඒකේ මම ඉන්නවා කියලා හිතාගෙන හිතපු නිසා ඒ සක්කාය දිට්ඨිය නිසා තමයි ඔන්න මේ දුක හට අරන් තියෙන්නේ. එහෙම නැත්නම් වේදනාව මම කියාගෙන මගේ කියාගෙන ඒක ඒක මට අයිති කියාගෙන ඉන්න නිසා තමයි මේ දුක හතරන් තියෙන්නේ. ඒ වගේම සංඥා, ඒ වගේම සංස්කාර, ඒ වගේම විඤ්ඤාණ. එතකොට ඒ ඒක තමයි අපේ සාමාන්‍ය පෘථග්ජන දැක්ම. ලක්කාදිට්ඨිය නිසා දුක හටගන්න ආකාරය. දැන් හැබැයි යම්ස කෙනෙක් විපස්සනාවක් වඩද්දී එයාගේ මේ දෘෂ්ටි කෝණය වෙනස් වෙලා මෙන්න මෙතන දුකක් තියෙනවා. මෙන්න මේක දුක. ඒ දෘෂ්ටි කෝණය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඒක එතන එතන තියලා බලන්න. මම කරගෙන නැහැ, මගේ කරගෙන නැහැ, මගේ ආත්මයක් කරගෙන නැහැ. මේක මේක දුක. මේක තමයි මේ වේදනාව කියන්නේ. මේක තමයි මේ තද ගතිය කියන්නේ. මේක තමයි රාගසිත කියන්නේ. මේක තමයි ද්වේෂසිත කියන්නේ. මේක තමයි නෙක්ඛම්ම සිත කියන්නේ. මේක තමයි මෛත්‍රී සිත කියන්නේ. ඒතර මේ දුක දුක හැටියට දැන ගැනීම. ඒක එතන තියලා බැනීම. අන්න එතන තුල ඒව ක්‍රියාත්මක වීම තුල තවදුරටත් මේ අත්තිම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම යම්සි කෙනෙක්ට බලා ගන්න පුළුවන් නම් දැන් එහෙමනම් එයාගේ ශෝක පරිදේව ඔක්කොම පහී යන්ති මේ තේ පහී යන්ති. ඒතර මේ අනිත්‍ය වූ දුක අනිත්‍ය වශයෙන් දකිනවා. අනිත්‍ය වූ වේදනා අනිත්‍ය වශයෙන් දකිනවා. දැන් අනිත්‍ය වූ රූප අනිත්‍ය වශයෙන් දකිනවා. සංස්කාර සංඥා අනිත්‍යයි. ඒ අනිත්‍ය වශයෙන් දකිද්දී යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යේසෝක පරිදේව දුක්ඛ දෝමනසුපායස පහී යන්ති. මේ දුක අයින් වෙන්න ගන්නවා. කියන්නේ හිතේ පහළ වෙච්ච දුක ඉවත් වෙන්න ගන්න. හිතේ යම් සහනයක් සැහැල්ලුවක් එන්න ගන්නවා. තේසම් පහනාන පරිතස්සති. දැන් හිතේ අර ඇජිටේෂන් එකක් නැහැ. හිතේ නිකන් මාක්කත් මේ දැවිල්ලක් නැහැ. තැවිල්ලක් නැහැ. ඒ වෙනුවට දැන් සුඛං විහෙරති සැපසේ වාසය කරනවා. සුඛ විහාරම් බික්කු තදංග නිබ්බුතෝති වෙච්චති. එහෙම සුවසේ වාසය කරන මට්ටම තදංග නිබ්බුතයක් වශයෙන් පෙන්වනවා. ඒ නිසා හරි පැහැදිලි මේ පෙන්වන කාරණාව අපි අර මේ උපාදානස්කන්ධයන් උපාදාන කරගෙන ඒක මම කියාගෙන ඉන්න තාක් හිත බරයි හිතට වෙහෙසයි දුකක් තියෙනවා අපිට පුළුවන් නම් ඒවා හොඳට මේ නිවැරදි ආකාරයෙන් තත්වාකාරයෙන් දැක ගන්න. ඒතර එතකට පොඩ පොඩ අපේ හිත ඒ ටික අත්හැරලා දාලා හිත නිවෙන්න ගන්නවා, සැහැල්ලු වෙන්න ගන්නවා, පැහැදිලි වෙන්න ගන්නවා. එතන එතන නිවෙන්න පටන් ගන්නවා. එහෙමයි සමිතාංශ පැහැදිලි ඒ කියන්නේ දැන් අර අපිට සහැල්ලු බවක් කියලා අපිට ධර්මයේ දැක්වෙන්නේ මේ ඒ ඒ ධර්මයේ විපස්සනා වඩන්නේ අපොත් සහැල්ලු බව දැක්වෙනවා කියන්නේ අපි පුරුදු වෙනවා ඒවත් එක්ක ගැටීම අඩු කරන්න ඒවත් ඒ ධර්මතාවයක් වශයෙන් ඒව තුල ඉන්නත් ඒව ඒව ධර්මතාවයක් වශයෙන් දකින්න පුරුදු වෙන තුල අපිට සහැල්ලුවක් සැපක් දැකින එක තමයි කියන්නේ මේ දුක අපිම විශ්ින් ඇති කරගත්ත දෙයක් තමයි ඒ කියන්නේ සංසාරේ තියෙන්නේ. පැහැදිලි සම්මාසතේලන්සන්නේ. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. තේරුවන්සන්නයි. අවස්කාර සම්මාසයේ ඊළඟ ගැටලුව බන්තිජ මහත්මයා මුකන් පුළුවන්. තේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඇහෙනවා කියන්න ඔව් ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් අපේ පුහුණුව අනුව අපි දැන් පුද්ගල භාවයක් නැතිව විවේකී තන අඳුනගෙන සිත ඒ ස්වභාවයේ ඉන්නවා. එතකොට ඒ ඉන්නකොට අපි එතකොට පුද්ගල භාවයක් මතුවලා තමයි එතකොට ධර්ම දේශනාවක් මොකක් හරි අපේ YouTube එකේ තියෙන එකක් අහන්න හිතෙනවා. එතකොට මේ අහන්න හිතීම එතකොට ඒක ප්‍රතික්ෂේප වෙනවා. එතකොට ඒක දුක. එතකොට අර කලින් උනපු විවේකී තැනට යන්න ආපහු සිත පොළඹවනවා. එතකොට ඒක උෂ්ණාවට වැටෙනවද? ඒක වාක්‍යවලට. උෂ්ණාවක් නිසා මේක එපා අරකට යන්න කියන ස්වභාවය එතකොට ඒක අපි කොහොමද සංවිධානය කරන්නේ? නෑ ඒක නම් සුෂ්ණාව කියන අමාරුයි. ඉතින් එතෙන්දී අපි තීරණයක් නෙගත්තේ. අපි විමසා බැලීමක් කරා ඒක අර්ථයක් නැහැ කියලා තේරුණා. ඒ වෙනුවට අපි මොකක්වත් ඇසුරු නොකරන තැනකට තමයි හිත දැම්මේ. ඉතින් අපි ඒ වෙනුවට සින්දුවක් අහන්න ගියා නම් මේක අහලා වැඩක් නැහැ. මේක තේරුමක් නැති බණක්. මං ඊට වඩා හොඳ සින්දුවක් අහන්න ගියා නම් කියලා සින්දුවක් අහනවා. ඒ සින්දුව අහද්දී යම්සි මේ පෙළවීමක් ඇති වෙලා එතන කාම තණ්හාවක් භව තණ්හාවක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි කරන්නේ දැන්. ඒ වෙනුවට නිකන් හිත සැහැල්ලුවෙන් තියා ගන්නවා කිසියක් උපාදාන නොකර තියා ගන්නවා අරමුණු සංස්කාර ඇසුරු නොකර ඉන්න සංස්කාර සමනය කරගෙන ඉන්න වෑයම් කරනවා. ඉතින් එතන තියෙන්නේ තණ්හාවක් කියන්න බෑ. ඔව් මොකද මොනවා කරන්න ගියත් සින්දු අහන්න ගියත් මොනවා හිතන්න ගියත් ඊට වඩා සිත කැමති එතකොට අර විවේකී ස්වභාවයට. එකී ස්වභාවයට එතන ඇති කැමැත්ත අනිත් ප්‍රතික්ෂේප කිරීම තුළ අතර මුද්ගල භාවයක් නැති නිසා තෘෂ්ණාවක් තියෙනවා කියලා හිතා ගන්න බෑ. හ්ම්. ඒක එතකොට මේ පෙළඹ වීම අපි ගත්තොත් ඒක මොකක්ද ඒකට හේතු වෙන්නේ අතුලෙන් කියලා එතනට පෙළඹ වීමක් තියෙනවනේ සිිතේ. නෑ ඒක නම් මම හිතන්නේ බුදුරජාණන් වහන්සේත් මේ පෙළඹ වීම කරනවා. මොකද ඒකනේ දැන් ඔය හිතන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තුලම සම්පූර්ණයෙන් තියෙන ඔය පෙළඹවීම. දැන් බුදුරජාණන් කියන්නේ අහිපිල්ලම් ගහන්න ගහන සැනකින් ආයි අතෙන්ට යන්න කියලානේ. ආයි ඔය මනාප අමනාප එක්ක ඉඳලා වැඩක් නැහැ. ඔයා යන්න ආයි අර හිටපු තැනට. අහිපිල්ලම් ගහන සැනකින් යන්න. අසුරු සැනකින් එතෙන්ට යන්න. එහෙමනේ කියන්නේ. නේද? ඒතර අපි අපි එතන එතන හොඳට අපේ මේ හිත තහවුරු කරගන්න ඕන. ඉතින් ඒක නිසා අපි එතෙන්ට තණ්හාවක් නිකන් එතෙන්ට කැමැත්තක් ඇති ඇති කරගන්න වෙනවා මුලදී අනිවාර්යෙන්ම. ඒක හිතට තාම එතන හුරු නැත්තම්. පස්සේ පස්සේ හිතේ gedara බවට පත් වුණාට පස්සේ ඒක දැන් තියෙන්නේ ඒක ගැනත් ඉතින් ආසාවක් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් එතන ඉන්නවනේ. එතන ඉන්න පුළුවන් බවක් තමයි තේරෙනවා. පැහැදිලි. හිතත් දැන් ඒකට පුරුදු වෙලා තියෙනවා. එතනම එයත් ඉන්නවා. දැන් එතන ඉඳන් බලන්න පුළුවන් මට අතම්මේතාවයක් දිනු කරන්න. පුළුවන් මට මොකකින්වත් කෙනෙක් නොහදා ඉන්න. කිසිවක් බවටපත් නොවේ ඉන්න, කිසිවෙක් බවටපත් නොවේ ඉන්න මට පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් පසුගිය සතියේ ධර්ම දේශනාව සම්බන්ධව සම්බන්ධව දරින්නවා. එතකොට ඒකේ ඒ ආහාරය ගැන කියන කොටසදී ඒකයි මට තවත් කෙනෙක් යොමු කරන්න ගන්නවා මම මේ මේ දවස්වල YouTube එකේ තියෙන ධර්ම දේශනාවක් ඇහුවා විශේෂ භාවනා වැඩසටහනක එතකොට ඒකෙදී ප්‍රකාශ වෙනවා එතකොට අභිධර්මය නැතිව විදර්ශනාව වඩන්න බෑ කියන කතාවක්. මොකද මේ ප ဋ ාණි අනුසාරයෙන් විදර්ශනා කරන්නේ කොහොමද කියන එක තමයි එතනදී මේ මූලික වශයෙන් මේ ස්වාමීන් වහන්සේගේ ජන්මේ වෙන්නේ. එතකොට එතනදී රූපය කය කියන එක අරගෙන දැන් විදර්ශනා මම ගන්නවා තමයි විදර්ශනා දෙකක් තුනක් විතර අහුවා එතකොට කය කොහොමද විදර්ශනා කරන්නේ ප ဋ ාණ උසාරයෙන් කියන එකේදී පැහැදිලි කරනවා එතකොට ප ဋ ාණයට අනුව මේ කය කියන රූපය ආහාර පච්චේන පච්චයෝ එහෙම කියලා ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය තමයි ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට විදර්ශනාව කියන එක එතකොට මේ සාමාන්‍යවාදී කියන ඇත්තටම දැන් සෝවාන් වෙන්න නම් සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕන. එහෙනම් තමයි උදාහරණ පටන් ගන්න. ඒක ඔක්කොම හරි. සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් පංච උපාදානස්කන්ධයගේ උදයක්ව දකින්න ඕනේ. එතකොට ඒකත් හරියට වාදාලා ස්පන්දනයේ ඇතිවීම නැතිවීමට එතකොට හේතු වෙන ප්‍රත්‍ය දකින්න ඕන කියන එක තමයි තර්කය. ඒ තර්කයට අනුව එතකොට ප ဋ ාණය තුලින් කය අපි ඇත්තටම කයට සතිය යොදවලා ඒ තුලින් අපි ධාතුන් දැකලා ඒකේ අනිත්‍ය දැකලා කය ගැන යථා ස්වභාවය දැකපු එක තමයි අපි කරේ. නමුත් එතනදී පැහැදිලි කරන්නේ අර බුදුමාංශි අනුගම වදාන්නා තියෙන ආකාරයට රූපය කියන එක මේ ආහාර ප්‍රත්‍යයෙන් තමයි කබලින්කාර ආහාරයෙන් තමයි මේ වෙන්නේ. මොකද කබලින්කාර ආහාරයෙන් කියන ඕජාව නිසා තමයි කල්පවතින්නේ කියන එක ඒ ආකාරයට තර්කානුකූලව අර ඉගෙනගත්තු ප ဋ ාණි අනුසාරයෙන් සිටීම සිතලා සිතට තහවුරු කරගෙන එතකොට මට එතනදී හිතුනේ මේ ක්‍රමයට එතකොට අපි කරන්නේ තවත් ආකාරයක සංස්කාර ඇති කරගෙන අපිට තියෙනදී වුණාට වෙනත් ආකාරයක සංස්කාර තුළින් සිතට යමක් කාවැද්දීමක්ද පූජාව කියන එක දුර්වාසයේ සිතට ගෝචර වුණාට අපේ සිතට ඕජාව කියන එක ගෝචර නැහැ කියන එකත් එතකොට අපිට ඕක ඒකාකාරයට සිටියේ නැති උනාට අපි උපන් දවසේ ඉඳලා මේ ලෝකේ සත්තු කය දස් ඇති වෙන හැටි පවතින හැටි නැති වෙන හැටි දැකලා තියෙන නිසා ඒකට අනුව අපිට නොපෙනුනාට ඌජාවක් කියන එක තුලින් තමයි මේක රූපය පවතින්නේ කියන එක ඒක අපිට තේරෙනවනේ. නමුත් අර ආකාරයට කාලයක් කරහම නියම විදර්ශනාවක්. එතනදී වැඩේ කිද්ද වැඩෙන වද කියන එක මට පොඩි සැකයක් ආවා. ඉතින් ඒක ගැන උපවාසයේ අදහස කොහොමද? ඒක නම් අදහස තමයි මම ඒ මම මම දැකලා තියෙන මගේ අත්දැකීම අනුව මගේ වැඩට තියෙන මොන අනුව තමයි මම ඒක විග්‍රහ කරගත්තේ. ඔහම ඒක තමයි. ඇතම් ඇතම් භාවනා ක්‍රම තියෙනවා මේ බඳුජීව මහත්තයා. ඒ කියන්නේ ඔය අභිධර්මයේ විස්තර වෙන දේවල් සියල්ල අපි තහවුරු කර ගැනීම භාවනාව වශයෙන් හඳුනා ගන්න ක්‍රම තියෙනවා. දැන් එතකොට ඒගොල්ලෝ උත්සාහන්තර දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අභිධර්මයේ විස්තර වෙනානේ මේ රූප කලාප එහෙම. එතකොට චක්කු දසක කලාප, සෝත දසක කලාප ඉතින් ඔය වගේ දේවල් විස්තර වෙනවා. ඉතින් එතකොට ධාතු මනසිකාරයකදී මෙන්න මේ රූප කලාප බලන මට්ටමකට යා යුතුයමයි කියලා අවධාරණය කරන භවනා ක්‍රම තියෙනවා. හැබැයි මේකදී අපි තේරුම් ගත යුත්තේ මෙහෙම මේ දැන් අපි මේවා ගැඹුරින් බලන්න ඕන බව ඇත්ත. නමුත් මේකේ යම් ප්‍රමාණයක් දක්වායි අපි ආයුත්තේ මොකද බුදුහාඳුරෝ රූපය ඉදිරිපත් කරන්නේ රූපපතිතිකෝ භික්කවේ රූපං වදාමි. මේ jigacchāya viruppati උන්හේන පිරුප්පති සීනේ සීතේන පිරුප්පති ඔය විදිහට පැහැදිලි කරන්න ඒ කියන්නේ මේ මේ රුප්පණය වෙන නිසා මේක වෙනස් වෙන නිසා මේක පුංචි දෙයකනොත් මේක වෙහෙසට පීඩාවට ලක් වෙන නිසායි මේකට රූපේ කියන්නේ කියලා මේ රූපය ගැන කලකිරීම පැත්තක් ඇතිවීමයි පැහැදිලි කරන්නේ. ඉතින් අපි අපි නිකන් අර සයන්ටිස්ලා වගේ අපි පරමාණු පැත්තකට ගිහිල්ලා පරමාණු වලින් අණු පරමාණු දක්වා ගිහිල්ලා ඒක අධ්‍යයනය කළා ඒවා විස්තර බලලා ඒක යාම තුල අපිට මේක මේකට එපා වීමක් කලකිරීමක් පහළ වෙලා තියනවාද ඒ විද්‍යාඥයන්ගේ හිතේ එහෙම නැත්නම් ඊට මෙහාදී අපිට මේ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ තුලින් අපි මේ රූපය තේරුම් අරගෙන මේකේ ගන්න දෙයක් නැහැ මේකේ ගන්න කියලා සාරයක් නැහැ කියලා තේරුම් ගිහිල්ලා එතනින්ම මේක අතහැරිලා හිත රූපයෙන් මිදලා තියනවාද කියන එක තමයි එනවා අපි තේරුම් ගන්න තියෙන්නේ ඒ නිසා විවිධාකාර භාවනා ක්‍රම තියෙනවා. ඒතර එක එක පුජ්‍යලයාට එක එක දේවල් ගෝචර වෙනවා. ඉතින් ඇතම් කෙනෙක්ට හොඳට මේ හිතේ නිබ්බිදා විරාගය ඇති කරගන්න ඒ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ තුලින් ඒ සතර මහා ධාතුන් අඳුරගෙන ඒ ටික හොඳට ඒ හරහා මේ ලක්ෂණ හරහා ඇතිවීම නැතිවීම අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය පහළ කරගෙන යෑම හොඳටම ප්‍රමාණවත්. ඒ තුල ඔය කියන දේ සිද්ධ වෙනවා. හොඳට ඒ නිබ්බිදා විරාගයේ පහළලා සම්පූර්ණයෙන් රූපය අතහැරෙනවා. අතහැරීමනේ අවශ්‍ය වෙන්නේ. මොකද උපාදාන රහිත වීමයි අවශ්‍ය වෙන්නේ. අපි මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ උපාදාන රහිත තත්ත්වයකට හිත ගැනීම. ඒකයි ඒකයි අපේ පරමාර්ථය. හැබැයි තවත් කෙනෙක්ගේ වෙන දෙයක් තමයි අපි තාම සියුම් සමාධියක් හරහා අර වගේ අතිශය පරමාර්ථය කියලා කියා ගන්නා ඒ රූප කලාප හොයන්න ගිහිල්ලා අන්තිමට දැන් ඒක පෙනුන්නේ නැහැ කියලා ඔන්න කෙනෙක්ගේ හිතේ වේදනාවක් ඇති වෙනවා. පෙනුණා කියලා මාන්නයක් ඇති වෙනවා. තව බලන්න තියෙනවා කියලා මේ කෝස් එකක් විදිහට කරගෙන යනවා. හැබැයි අර හිතේ පහළ වෙන එපාවීමට විරාගයට ඒවෙන් විනිවෘක්තව විමුක්තව වාසය කිරීමට තැනක් දෙන්නේ කෝස් එක ෆලෝ කරන්න තමයි තැන දෙන්නේ. ඉතින් එහෙම දේවල් ඉතින් තියෙනවා භාවනා ක්‍රම වශයෙන්. ඒ නිසා අපි තේරුම් ගත යුත්තේ මේ දහම අපි ඉගෙන ගන්න තියෙන්නේ අභිධර්මයේ වේවා සූත්‍ර පිටකයේ වේවා මේ කොයි දෙයක් වුණත් ඉගෙන ගන්න තියෙන්නේ හිතේ නිදහස පිණිසයි. හිතේ විමුක්තිය පිණිසයි කිසිවක් උපාදාන නොකර හිත පැවැත්වීම පිණිසයි. ඒ සඳහා මට දායක වෙනවා නම් යම්සි ධර්මයක් ඒක ඇහුවට කමක් නැහැ. තව තව මට මගේ නිදහස් හිත, විමුක්ත සිත, උපාදාන රහිත සිත දිගට පවත්වා ගැනීම සඳහා යම් දහමක් මට තව තව අනුග්‍රහ කරනවා නම් ඒක මං ඇහුවට කමක් නැහැ. හැබැයි ඒක ගැන විතර්ක කිරීම නෙමෙයි මම මේ කියන්නේ. කල්පනා කිරීම නෙමෙයි. ඒක ඒ ඒක අහලා මට තවත් තේරෙනවා මේක නම් ගන්නම දෙයක් නැහැ. වැඩක්ම නැහැ. මම ඊට වඩා හොඳයි මේ හිත නිදහස්වම තබා ගන්න එක. හිත හිත දැන් අර උදා මේ කතාවත් සූත්‍රයේම බුදුහාඳුර කියන්නේ ඒකයි. මේ යම්සි මන්ත්‍රණයක් තියනවාද යම්සි සාකච්ඡාවක් තියනවාද යම්සි කන් යොමු කිරීමක් තියනවාද යම්කිසි අපි හිතමු ගැඹුරට අධ්‍යයනය කිරීමක් තියනවාද මේ සියල්ලේම මේ සියල්ලේම නිෂ්ඨාව නැත්නම් මේ සියල්ලේම අරමුණ වෙන්නේ ගෝල් එක වෙන්නේ අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ කිසිවක් උපාදාන නොකල සිතේ විමුක්ත ස්වභාවය කිසිවක් උපාදාන නොකල හිතේ නිදහස් ස්වභාවය ඒ නිසා අපි කොයිතරම් දේවල් ඉගෙන ගත්තත් වැඩක් නැහැ ඒවා නිකන් අපි අර පොඩි බැඳගෙන කල්පනා කර කර ඒවා ගැන මත ඉදිරිපත් කර කර අනිත්‍යයත් එක්ක ගැටි ගැටි ඉන්න නම් අපි මේ ධහම ප්‍රයෝජනෙට ගන්න තේරුමක් නැහැ අපිට පුළුවන් නම් ඒ වෙනුවට මේක ඉගෙනගෙන අපි තුල ඒක දැකලා සාක්ෂාත් කරලා මේ සියල්ලෙන් හිත නිදහස් කරගෙන උපාදාන රහිතව වාසය කරන තැනකට අපේ හිත ගන්න අන්න එහෙනම් අපි මේ ධර්මයේ ප්‍රයෝජනය ගත්තා වෙනවා. එහෙමයි ස්වාමීනි. මොකද එතනදී අර අභිධර්මයේ අවශ්‍යමයි කියන එක තමයි කතා කරපු නිසා තමයි මම පොඩ්ඩක් ඒක මොන්නේ මොන ආකාරයකට විදර්ශනා වඩන්න කියන එක ඒක වැදගත් කරලා ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ මොකද අපි මේක දැන් ඇත්තටම දැකලා සිත ඒ ඕනයි නිදිලා ඉන්න ස්වභාවයට අපි අභිධර්මය දැනගෙන නෙමෙයිනේ කරේ කොහොමද ඉතින් ඒක නිසා මේක ගැන අපේ මාර්ගය ගැන දැනට සැකයක් නැහැ නමුත් අර විදියට ප්‍රකාශයක් කරපු නිසා තමයි බැරි අපිට වැරදිලා <laughs> ඒක තමයි. දැන් ඇත්තට මෙහෙමයි. දැන් ඔතන එතන දැන් තවත් තියෙන බරපතල ප්‍රශ්නයක් මේ අභිධර්මයේ බුදුහාඳුරු දේශනා කළාද නැද්ද කියන එක. ඉතින් ඕකට ඇත්තටම හරිය පිළිතුරක් දෙන්න අමාරුයි. ඒ අභිධර්මයේ තියෙනවා සෑහෙන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පිටකයේ ඍජුවම අන්තර්ගත වෙන අංගුත්තර නිකායෙන් අරගත්ත කොටස් එමට තියෙනවා. සූත්‍ර පිටකයෙන් ගත්ත කොටස් එමට තියෙනවා. ඒකට මේ බුද්ධ වචනේ ඒ තුල තියෙනවා. හැබැයි ඉතින් දැන් සූත්‍ර පිටකය තුළ තියෙන විශේෂත්වය තමයි මේ යම් යම් સંદર્ભයක් තියෙනවා. යම් සිද්ධියක් මුල් කරගෙන ඒ સંદર્ભයන් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ හරිම ස්වාභාවිකව ඒ සිද්ධියකට දීපු පිළිතුරක් විදිහට තමයි මේක පෙළ ගැහිලා තියෙන්නේ. එතන යම්සි సౌందර්යයක් තියෙනවා, යම්සි સંદર્ભයක් තියෙනවා. අතන තියෙන මේ ඔක්කොම ටික ගොනු කරලා තියෙනවා. දැනගන්න ඔක්කොම ටික ගොනු කරලා තියෙනවා. හැබැයි පසු කාලීනව තව මේකට එකතු කරපු දේවල් ගොඩක් තියෙනවා. බුද්ධ වචන, ඒ කියන්නේ සූත්‍ර පිටකයේ අන්තර්ගත නොවන පසු කාලීන එකතු කරපු තවත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එතකොට අපිට ටිකක් අර කෙනෙකුට හරි අපහසුයි මේකේ මුල් බුදුදහම කොයි කොටසද පස්සේ එකතු වෙච්ච කොටස කොයි කොටසද කියලා තේරගන්නත් හරි අපහසුයි. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර යම්ස කෙනෙක් ඊළඟට කියන්න පෙළඹුවාම මේක අත්‍යවශ්‍යයි මේ සියල්ල දැනගත යුතුමයි කියලා කියන්න ගත්තාම තවත් ඉතින් අර යෝගාවචරයා අපහසුතාවයටපත් වෙනවා. දැන් ඉතින් ඔක්කොම බලන්න වෙනවා. මේකේ පරතරක් පේන්නේ නැහැ. ඔක්කොම ටික මට අත්‍යවශ්‍යයි කියනවා. කියලා ඉතින් එතකොට යාට හරි අමාරුයි මේක තුලින් මේ කොහොමද දැන් ඉතින් වැඩේ කරගන්නේ කියලා. ඉතින් ඒ වෙනුවට සතිපට්ඨානය වගේ තැනකදී පෙන්වන්නේ දැන් ඒක ඒක ඇත්තටම සතිපට්ඨාන සූත්‍රය ගත්තොත්. ඒ හරි ඍජුයි. ඒක නැහැ ඔය වෙල්වටාරක් නැහැ ඇත්තටම. හරි ඍජු මාර්ගයක් පෙන්වන්නේ. ඒකේ මොකක්වත් ඔය විචූර්ණ නැහැ. ආටෝප සාටෝප මුකුත් නැහැ. හරි ඍජු මාර්ගයක් පෙන්වන්නේ. ඉතින් අපිට අර වෙලා තියෙන අපි ඍජු මාර්ගයේ පැත්තකින් තියලා හුඟාක් වංක ගිරියක් ඔස්සේ යන්න ගත්තොත් ඉතින් අපි මන්නම් තේරෙන්නේ යම් කාලේනාස්ති වීමක් කියලා. මොකද හරි හරි මොකද මේ ධතිපට්ඨානේ වඩලා උපාදාන රහිත தත්වෙට හිත ගත්තා කියන එකත් මේ අන්තිම නෙමෙයි ඇත්තටම. දැන් උතන උදාහරණයක් වශයෙන් දැන් ඔය මේ ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අර දේශනා කරනවානේ චතුරාදිඨානෝ යම් බික්කු පුරිසෝ කියලා. මහන්නේ මේක මේ අදිෂ්ඨාන හතරක්. හරියට නිකන් පිලර්ස් හතරක් හරියට නිකන් හොඳ අනුග්‍රහ කිරීම හතරක් පත පදනම් වෙලයි දැන් මේ මනුස්සයා යන්න තියෙන්නේ. මේ යෝගාවචරය ගමන් කරන්න තියෙන්නේ. මොනවද මේ චතුරාදිඨාන? සත්‍යාදිඨානෝ මුලින් කියන්නේ මුලින් කියන්නේ පඤ්ඤාදිඨානෝ සත්‍යාදිඨානෝ චාගාදිඨානෝ උපසමාදිඨානෝ. එතකොට මේ සත්‍යාදිඨා මේ මුලින් කියන පඤ්ඤාදිඨානෝ පඤ්ඤං නපමජ්ජය. ඒ කියන්නේ මේ අප්‍රමාදීව මෙන්න මේ නුවණ උපදව ගන්න. ඒ කියන්නේ මේ යථාභූත ඥාන දර්ශනය පහළ කරගන්න අප්‍රමාදීව. හැබැයි ඒකේ ප්‍රතිඵලය මොකද්ද? සත්‍යාදිඨානෝ. සත්‍යං අනුරක්ඛේය. දැන් එයාට ඇති වෙන්න ඕනේ මෙන්න මේ තදංග නිබ්බුති తත්වය. තදංග වශයෙන් නිදහස් වෙච්ච ඒ තදංග නිබ්බුති తත්වයට සාක්ෂාත් වෙන්න ඕනේ. දැන් මේ ප්‍රතිපදාව එයා අප්‍රමාදීව වැඩුවා, නුවණ අප්‍රමාදීව දිනු කරගත්තා. දැන් එහෙනම් මේ නිදහස් හිත, උපාදාන රහිත හිත එයාට සාක්ෂාත් වෙන්න ඕනේ. ඒක දැන් පුළුවන් තරම් රැක ගන්න. සත්‍යං අනුරක්ඛේය. ඒක තමයි ඔයාලට දැනට ලැබිලා තියෙන නිවන. දැනලා බෙදෙන සත්‍ය ස්වභාවය. අනිත් මේ උපාදාන සහිත මේ සංස්කාර ස්වභාවයන් ඔක්කොම අනිත්‍යයි, ඒවා දුකයි, ඒවා අනාත්මයි, ඒවායේ සත්‍යයක් නැහැ. මෙන්න මේ தත්ත්වය සත්‍ය தත්ත්වය වශයෙන් දකින්න. මෙතන නෑ මුකුත් හිත මුලා කරන ගතියක්, හිත පොළඹවන ගතියක්, හිතේ කෙලෙස් වඩන ගතියක් මොකක්වත්ම නැහැ. ඒ වෙනුවට හිත නිවන ගතියක්, හිත සැහැල්ලුවට ලක් කරන ගතියක්, කෙලෙස් ප්‍රහාණය කරන ගතියක් ඔන්න මෙතන තියෙනවා. මේක තමයි සත්‍ය ස්වභාවය. මෙන්න මේක රැක ගන්න. සත්‍යං අනුරක්ඛේය. ඊළඟට කියනවා චාගමනු බ්‍රූහෙය. ඒතර මේ අපි මෙතෙක් කාලයක් උපදීන් නිසා කෙනෙක් හදාගෙන පුජ්‍යලේ හදාගෙන තමයි කටයුතු කරලා තියෙන්නේ. එහෙනම් දැන් ඒක අයින් කරලා දාන්න. දැන් තියෙන්නේ උපදි දුරු කිරීමක්. සම්භූපති පටිනිස්සග්ගෝ. උපදි අතහැරීමක් දැන් කරන්න තියෙන්නේ. මෙන්න මේ තුල දැන් තව තව වර්ධනය වෙන්න. මේ තුල තව තව වැඩෙන්න. උපදි දුරු කිරීම තුළ දැන් වෑයම් කරන්න. ඊළඟට කියනවා සම්තිමේවසෝ සික්ඛේය. දැන් ශාන්තව රාග ද්වේෂ මෝහ වලින් තොරව හිත තබා ගැනීම සඳහා හික්මෙන්න. ඉතින් එතකොට මේ ඔය ඔය කියන தත්වයට කෙනෙක් පැමිණිලා තින් තව ආයුධ දීර්ඝ ගමනක් තියෙනවානේ. ඉතින් අපි අර අපි අර අප්‍රමාදීව දිනු කරගත යුතුයි කියන ඒ ප්‍රඥාවටත් අපි ගාක් වටවලල්ලේ යන්න ගියොත් අපි සමාධියේ කෙල පැමිණලා ඔය දේ කරන්න ගියොත් මට නම් හිතෙනවා තැනකට කාලනාස්ති වීමක් තියෙනවා. අපි ඊට මෙහා බුදුරජාණන් වහන්සේ පෙන්නපු සතිපට්ඨානය තුල අපිට ඔන්න ඍජු මාර්ගයක් ලැබිලා තියෙනවා. ඒ ඍජු මාර්ගය අනුගමනය කළා අපිට පුළුවන් ඔන්න ඔය කියන පඤ්ඤා දිඨානෝ කියන එක ඇති කරගන්න. යථාභූත ඥාන දර්ශනේ පහල කරගන්න. පහල කර ගැනීම තුල එයාට ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන්න ඕනේ මෙන්න මේ සත්‍ය ස්වභාවය. මේ නිවීම తত্ত্বය. තදංග නිබ්බුති தත්ත්වයට සාක්ෂාත් වෙන්න ඕනේ. දැන් ඒක තුල තමයි කටයුතු කරන්නයි තියෙන්නේ. ඒ නිසා මට හිතෙනවා යම්ස කෙනෙකුට ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරන්න පුළුවන් නම් ඒක බොහොම ඍජු මාර්ගයක් කියලා. එහෙමයි සාමුණාස් පැහැදිලි. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි විදුත් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා සාමුණාස්. හොඳයි හොඳයි. ඔසරේ සමාවන්සේ ඉහත ගැටලුව අනුමතුක මහතාලයන් කටළු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ එනවාද? ඔව් ඔව්. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අද ඉතාමත්ම වැදගත් සරල වාක්‍යයේ තේන කාරණයක් කිව්වා නමුත් ඒක සරල බවක් නැහැ කියලා මට හිතෙනවා ඒ ගැන පැහැදිලි කර ගැනීමක් ඇති කරගන්නත් ඒක ඉදිරියට ගන්නත් මේ ප්‍රශ්නේ අහන්නේ ස්වාමීන් වහන්සේ දේශනාව තුළදී අපිට දේශනා කළා සමතය ඒ කියන්නේ එතන විහිදී ගිය සමත තත්වයක්. ඒ කියන්නේ එක අරමුණකට විතරක් හිත යන තත්ත්වයෙන් ඔබට ගිහින් හිත පැතිරී ගිය විහිදී ගිය තත්වයකට එන එක මේ මාර්ගයේදී බොහොම වැදගත් කියලා. ඒ ඒ කාරණය කොච්චර වැදගත්ද කියලා හිතුණා මට උදාහරණයක් වශයෙන් දැන් ස්වාමීන් වහන්සේ මේක මොහොතකට ඉස්සෙල්ලා අපේ බන්දු ජීව මහත්මයා එක්ක කතා කරපු ගැඹුරු කාරණේදී පවා අර ස්වාමින්වහන්සේ සඳහන් කරපු පඤ්ඤාභි අදිත්‍යාන කියන தത്വයටපත් වෙන්න පවා ඒ කියන්නේ උපාදාන රහිත හිතක් අත්දකින්නේ කොහොමද කියන එක දක ගන්න මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී අර මේ සඳහන් කරපු පළවෙනි කාරණේ ඒ කියන්නේ අකුසල මූලයන් හඳුනා ගැනීම එදිනෙදා ජීවිතය අපි ගත කරන අවස්ථාව තුලදී ඊටාත්ම අපහසු වෙන්න පුළුවන් සියුම් තත්වල සාමාන්‍ය තත්වලදී ලේසි නමුත් සියුම් තත්වලදී ඒක අමානුයි භාවනා නොකර භාවනා කියන්නේ සාමාන්‍ය පරයන්ත හරි මොන හරි නැතුව මේ අපි කරන සාමාන්‍ය ජීවිතයේදී පුතත්ජන ජීවිතයේ තුලදී අරවට එනකොට එතන අල්ලන්න පුළුවන් වෙන්න මේ විහිදිච්ච ස්වභාවය තියෙනවා නම් විතරයි නේද ස්වාමීන් වහන්සේ එතකොට ඒක සතියයි සංකජඤ්ඤයයි එක්ක එකතු වෙලා මේක දැනෙන්න පටන් ගන්න. ඒක සුල්පත් කරක් ගන්න නොවේ නේද ස්වාමීන් වහන්සේ. ඔව් මෙහෙම කියන්න පුළුවන්. දැන් ඇත්තටම <clears throat> දැන් අතර මුලදී තියෙන්නේ අපිට මේ සංස්කාර ධර්ම අවබෝධ කර ගැනීමක්. දුක්ඛම් පරිඤ්ඤයන්නේ. ඒකට අපිට මේ දුක දුක දුක අවබෝධ කරගන්න එතෙන්ට හොඳට සමාධිමත් වෙච්ච හිතක් අවශ්‍ය වෙනවා. හිත විසිරලා තියෙන්න බෑ. හිත විසිරලා කියන්නේ අරමුණු වල විසිරලා තියෙන්න බෑ. හිත තැන් තැන් වල දුව දුව තියෙන්න බෑ. හිත අතීතේ අනාගතේ පැටලිලා තියෙන්න බෑ. හොඳට මේ වර්තමාන වශයෙන් පෙළ ගැහෙන මේ පැමිණෙන පැමිණෙන අරමුණට හිත නිවරදිව එතනටම හිත යොමු කරලා දැනගැනීමේ හැකියාවක් අපි තුළ උපදාගත යුතුයි. ඉතින් එතෙන්ට තමයි සතියයි සම්පජඤ්ඤය සමාධිය අවශ්‍ය අපි සතිමත් වෙනවා සතිමත් භාවය දිනු කරනවා හොඳට අරමුණ දිහා විස්තර සහිතව බලන්න පුරුදු වෙනවා සම්පජඤ්ඤයක් වඩනවා ඊට අමතරව දිගු කාලයක් ඒ අරමුණ දිහාම බලන්න පුළුවන් තත්ත්වයක් එතනම හිත පවත්වන්න පුළුවන් තත්ත්වයක් දිනු කරනවා අපි සමාධිමත් බවක් දිනු කරනවා කියන focus attention කියලා. එතකොට හොඳට focus කරලා එතෙන්ට අවධානය තියුණුව යොමු කරලා බලන්න පුළුවන් හැකියාවක්. හැබැයි මේකේ ලස්සන වැඩේ කියන්නේ මේක මේ හරහා දැන් හිතේ නුවණක් නිදිනු වෙන්නේ. ඒතර මේ අරමුණේ යථා ස්වභාවය පේන්න ගන්න. ඉතින් ඒවා දැකලා දැකලා දැකලා දැන් මේක හිත මේවා කෙරෙහි නිබ්බිදාවක් විරාගයක් පහළ වුණාම දැන් මේකෙන් හිත ඉවත් වෙනවා. හිත ඉව දැන් හිත ඉවත් වෙච්ච හිත ඉවත් වෙච්ච හිත තැනකට යොමු වෙච්ච හිතක් නෙමෙයි හැබැයි. අරමුණක් නෑ දැන් එයාට යොමු වෙන්න. දැන් අරමුණක් තිබුණොත් නේ අරමුණට යොමු වෙන්න තියෙන්නේ නේද? දැන් අරමුණු අරමුණු සියල්ල අතහැරිච්ච හිතක්. දැන් තියෙන්නේ විවෘත වෙච්ච හිතක්. ඒතර <clears throat> දැන් එතන ඇති වෙන සමාධි තත්ත්වයයි අර කලින් තිබිච්ච සමාධි තත්ත්වය අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. මොකද අතන තිබුණේ එක තැනකට එක අරමුණකට යොමු වෙච්ච වගේ හිතක්. දැන් මෙතන තියෙන කිසි අරමුණකට යොමු නොවෙච්ච හාත්පස පැතිරිච්ච නිදහස් වෙච්ච හිතක්. ඒබඳු සමාධියක් තමයි දැන් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියන චේතෝ විමුක්ති තත්වයක් කියලා. අනිමිත චේතෝ විමුක්ති. එතකොට මේ හිතේ නිදහස් භාවය සම්පූර්ණ හාත්පස පැතිරිච්ච. දැන් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කිසි මරියාදාවක් නැහැ කියලා. විමරියාදි කතේන චේතසා විහරාමි. කිසි මරියාදාවක් නැහැ, කිසි තැනකට පටු වීමක් නැහැ, සීමා වීමක් නැහැ. ඒවල හාත්පස පැතිරීමක් තමයි මේ හිතේ තියෙන්නේ. ඉතින් අන්න ඒ බඳු තත්වයකට අපේ හිත ගත යුතුයි. අපි ඒක එකපාරට බෑ. අර වගේ අර විදර්ශනාවක් වැඩිම හදා අවශ්‍ය කරන ફોકස් ඇටෙන්ෂන් කියන මට්ටමත් අපිට අවශ්‍යයි මුලදී. හොඳට අරමුණට හිත යොමු කළා, අරමුණේ හිත සමාධිමත් කළා බැලුවොත් විතරයි අරමුණේ යථා ස්වභාවය පේන්නේ. මොකද මේ අරමුණු කියනවා මහා ලොකු අරමුණු නෙමෙයිනේ. සියුම් අරමුණුනේ. අපිට මේ දේවල් එතන එතන දැක ගන්න විස්තර සහිතව දැක ගන්න මේ හොඳට යොමු වෙච්ච හිත අවශ්‍යයි. සමාධිමත් හිත අවශ්‍යයි. හැබැයි ඒකේ ප්‍රතිඵලය වශයෙන් විපස්සනාවෙන් උපාදාන රහිත තත්වයකට හිතට ගෙනෙද්දී දැන් ඇති වෙන සමාධිය හාත්පසින්ම වෙනස් සමාධියක්. එතන තියෙන විවෘත භාවයක්. හාත්පස පැතිරිච්ච ස්වභාවයක්. හැබැයි අරමුණු වල නෙමෙයි. කිසි අරමුණක රැඳෙන්නේ නැති හිතක්. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් ඇටියට ගත්ත මුල්ම අවස්ථාවෙන් හැටියට අපි ආනාපාන සතිය කරනවා නම් දැන් ස්වාමීන් වහන්සේලා අපිට උපදේශ දෙන්නේ එතන හරි ලස්සන දෙයක් තියෙනවා කියලා හිතනවා මේ ආනාපාන සතිය උත්සාහයකින් තොරව බලහත්කාරයකින් තොරව ඇතිවන ආනාපාන සතිය බලන්න කියපුවාම අර වගේ එතනින් નિરાයාසයෙන්ම අර උපාදාන රහිත තත්වයකට පත් වෙන්න මාර්ගය පෙන්නුම් කරනවා නේද ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන් මේක තමයි දැන් එතන අර හිත හිර කළා බල කළා නෙමෙයි බලන්නේ හරි ස්වාභාවිකව ගලණය වෙන්න ඉඩ දීලා නේද? ඒ ආස්වාසය ප්‍රස්වාසය ස්වාභාවිකවම විපරිණාමයට ලක් වෙන්න ඉඩ දීලා තමයි බලන්න තියෙන්නේ. ඒතර හරි හරි හරි බැලන්ස් එකක් අවශ්‍යයි එතෙන්ට. හිර කළා කොටු කළා නෙමෙයි බොහොම සියුම්ම සෞම්‍ය අන්දමින් ඒ අරමුණට විපරිණාමය වෙන්න ඉඩ දීලා මම කිසිම අතපෙවීමක් කරන්නේ නැතිව මම බොහොම මධ්‍යස්තව ඒක දිහා බලනවා. එහෙමයි. ඒතර හරියට අල්ලගත්තොත් හරිම ඉක්මනට අර ස්වාමීන් වහන්සේ අර පැහැදිලි කරපු தත්ත්වයටපත් වෙන්න පුළුවන් විහිදී ගිය සමාධි தත්ත්වයක් එන්න පුළුවන්. එන්න පුළුවන්. පුළුවන් පුළුවන්. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට බොහොමත්ම පිං සිද්ධ වෙනවා නවතිනවා තිරුවන් සර්. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව ආශිනි මාත්මිරම කන් පුළුවන්. තවත් සම්මයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ වැයක උපමාන කියන තෙස් ප්‍රහාණය දක්වපු අවස්ථාවේ දැන් ස්වාමීන් වහන්සේ ඉතා කුඩා ක්ලේශයන් ඉතා සියුම් ක්ලේශයන් එතනේ ඒවා මේ ප්‍රහාණය වුණා කියලා ගන්න පුළුවන් ස්වාමීන් ඒ කියන්නේ දැන් ඔය වැයක උපමාවකින් දක්වලා තියෙන්නේ නිරෝෂේෂ නිරෝධයේ ස්වාමීන් වහන්සේ කෙලස් නැත්නම් අර කුඩා කෙලස් තමයි මේ අපි මාර්ගය යන අතරතුර අමෝල් කුඩා කේස් මේ මේ ෂේ වෙන එකක් ඒකෙන් පෙන්නනවාද සම්පූර්ණ මටත් හිතෙනවා කුඩා කෙලස් කියලා. මොකද ඒ කියන්නේ දැන් එයාට ප්‍රතිපදාවක් ලැබිලා තියෙනවා. නිවැරදි කියලා දන්නවා. මේ ප්‍රතිපදාව වඩ아가ගෙන යනවා. හැබැයි මේ දවසක් ඇතුළතදී කොච්චර මේ ප්‍රතිපදාව වැඩි නිසා කෙලස් ප්‍රාණයක් වුණාද කියලා එයාට තක්සේරුවක් කරන්න අමාරුයි. හැබැයි එයා කාලයක් තිස්සේ කරනකොට හිතන්න මාස 6ක් අවුරුද්දක් කරනකොට එයාට තේරෙනවා හැබැයි සෑහෙන අඩුවක් තියෙනවා. අන්න වගේ උපමාවකට බුදුහාම ඒකට උපමාවක් වශයෙන් තමයි දෙන්නේ ඔය වැයේ උපමාව. එයා වැයකින් මොන හරි ගස් කප කපා ඉන්නවා හැමදාම. දැන් මේකේ මිට එක දවසක ගස් කැපීම හරහා කොච්චර ෂය වුණාද වැය වුණාද කියලා හොයන්න බෑ. බෑ අවුරුද්දක් දෙකක් අවුරුදු පහක් ගියාම එයාට තේරෙන දැන් මේ මිට මාරු කරන්න ඕනේ. මිට ගෙවිලා. කියන තැන එයාට හොඳටම අවබෝධයි. අන්න වගේ තමයි පෙන්වන්නේ. මේක අර ක්‍රමක්‍රමයෙන් ඡය වීම පෙන්වන්න තමයි දෙන උපමාව. එතකොට සාහනහන්ත ඔය ඡය වෙලා යන කුඩා කෙලෙස් නැවත හට ගැනීමක් කවදාකවත් වෙන්නේ නැහැ ඒක ඒක තමයි ඔය දැන් කෙලෙස් ප්‍රහාණයේ පැති කීපයක් පෙන්වනවා. එකක් තමයි තදංග වශයෙන් ප්‍රහාණය. ඒ තමයි විපස්සනාවකදී පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් විපස්සනා නුවණ අවදි වෙලා තියෙන තාක් ඒ නුවණේ බලයෙන් කෙලෙස් යටපත් වීම. ඒක තදංග ප්‍රහාණය කියලා පෙන්වනවා. ඊළඟට විස්කම්බන ප්‍රහාණය කියලා එකක් පෙන්වනවා. හිතන්න අපි සමාධියකට සමවැදිලා ඉන්නවා. ඒ සමාධියට සමවැදිලා ඉන්න තාක් කෙලෙස් පහළ වෙන්නේ විස්කම්බන වශයෙන් ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය කියන එක තමයි මාර්ගඵල ප්‍රතිවේදයෙන් වෙනවයි කියන්නේ. ඒකට අපි මේ කෙලෙස් නැවත නූපදිනා විදිහටම ඉවත් කිරීම. ඒ නිසා මේ සමුච්ඡේද ප්‍රහාණයෙන් යම්ස කෙනෙක් කෙලෙස් ඉවත් කළා නම් විතරයි කියන්න පුළුවන් එයාට ඒ ඒ ක්ලේශය නැවත උපදින එකක් නෑ කියලා. ස්වාමීන් වහන්සේ මම මේ වහන්සේගේ අවසරය කරන්න මේ මෙනෙහි කිරීම එතකොට ස්වාමීන් වහන්සේ ඉති කරන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ භාවනා කරන මෙනෙහි කිරීම කරන එක අර මේ මෙනෙහි කිරීම කරනවා කියන්නේ දැන් යම්කිසි ක්‍රියාවක් කරනකොට ඒක නැවත නැවත මෙනෙහි කරලා සිත ඒකෙම අවස්ථගෙන යන එක. ඒක හැබැයි මෙහෙමයි ඒක මුල් කාලෙදි විතරයි අවශ්‍ය වෙන්නේ. පස්සේ පස්සේ ඒක බරක් වෙනවා. දැන් හිතන්න අපි දැන් ඔක සාමාන්‍යයෙන් මහාසි ක්‍රමයේ මතක් කරනවා දැන් හිතන්න බලනකොට බලනවා කියලා මෙනෙහි කරනවා කනකොට කනවා කියලා මෙනෙහි කරනවා අත ඔසවනකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා ගෙන යනකොට ගෙන යනවා කියලා මෙනෙහි කරනවා ඉතින් පුළුවන් තරම් අර මෙනෙහි කිරීමෙන්ම හොඳට ඒ හැම කටයුත්තක්ම කරන්න කියලා මෙනෙහි කිරීම සහිතව කරන්න කියලා අවධාරණය කරනවා හැබැයි ඒකේ වෙහෙසකුත් තියෙනවා ඒ හැම තිස්සෙම වචනයක් හිතින් හිතින් කිය කියා කිය කියා ඒ අදාළ කටයුත්ත කරද්දී හිතට හරි වෙහෙසක් තියෙනවා ඒ නිසා අපි සාමාන්‍යයෙන් නිසරණවනේදී එහෙම කියන්නේ නැහැ අපි කියන්නේ භාවනා කරද්දි මෙනෙහි කරගන්න. තන ආනාපාන සතිය වැඩි ආනාපාන සතිය වඩනවා ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඉතින් මේකෙත් ගිහිල්ලා යම් වෙලාවකදී Tamanට තේරෙනවා දැන් නම් හිත එකඟ වුණා. අරමුණත් එක්කම ඉන්නවා. දැන් මේ මෙනෙහි කිරීම කියන එක දැන් බරයි. දැන් යාට ඒක තේරෙන්න ඕනේ. ඒ යෝගාචරයට තේරෙන්න ඕනේ දැන් මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. දැන් මෙනෙහි කිරීම කියන එක මේකට පොඩි නිකන් පළුද්දක් ඇති කරනවා. එනිසා මම මෙනෙහි කිරීම නතර කරනවා. දැන් යා මෙනෙහි කිරීම නතර කරා. හැබැයි හිත ඒ අරමුණත් එක්කම ඉන්න තත්වයක් තියෙනවා. මුලදී අපි මෙනෙහි කිරීම නිසා තමයි අරමුණට ගාන්ට ලං කරගත්තේ හිත. පස්සේ දැන් මෙනෙහි කිරීමක් රහිතව සංසුන් වෙච්ච හිත අරමුණත් එක්ක ඉන්නවා. එදිනදා කටයුතු වලදී සාමාන්‍ය 100ක් පවත්වනවා. අර කනවා බොනවා බොනවා බොනවා එහෙම එහෙම කිය කියා කරනවා නෙමෙයි. පුළුවන් තරම් ඒ සිහියෙන් ඒ කටයුත්තේ යෙදෙන්න වෑයම් කරනවා. ඒතකොට අර හිතට බර අඩුයි. ඒ නිසා මෙනෙහි කිරීම ඊටාම වැදගත් හොඳ ක්‍රමයක්. ඒකේ ඒකේ ප්‍රයෝජනය අරගෙන හිමීට අතරින්නයි තියෙන්නේ. යමන් සංඥාන්ත සංඥාන්ත මගේ concentration power එක ගොඩක් අඩුයි. ඉතින් සංඥාන්ත මම අර මේ වම දක්වන කියලා හිතනට අමතරව ඔසවනවා යවනවා සබනවා වගේ එකක් මේ භාවනා කරලා කමක් නැහැ. කවන්නේ. ඒ කියන්නේ අපිට හිතෙනවා නම් වම දකුණ කිව්වත් ඒක අතරෙදිත් හිත හුඟක් දුවනවා. එහෙම කියලා ඊට වඩා මම ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා ඒ ඒ ක්‍රියාවට හොඳට පොඩ්ඩක් මෙනෙහි කිරීමක් එක්ක කිරීම තුළ හොඳට අරමුණත් එක්ක හිත ඉන්නවා කියලා තේරෙනවා නම් කරාට වරදක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ අවසාන ප්‍රශ්නේ මේකයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ හිතට ෆ්‍රේම් දාගන්න එක limits boundaries කියන හිතට මේ අර මේ කොටුවෙච්ච ගතියක් තියෙනවා. ඒකනේ මේ ස්වාමීන් වහන්සේ කොට ඒ වගේ ප්‍රයෝගාගත හිතකට ඒක සමුන් ප්‍රේමසිල ඉන්නවා කියලා අනුගන්න ධර්ම දේශනා හණකින් පුළුවන් විසෝනන්ත එහෙම නැත්නම් සවක්ෂම කියනවා නෑ ඒ ෆ්‍රේම්ස් ඉවත් වීම තමයි සතිපට්ඨාණයෙන් වෙන්නේ. දැන් අපිට තේරෙනවා මේ මේ ෆ්‍රේම් මේකන ඉන්නේ. මම මේක නිකන් පර්සෙප්ෂන් එකක් නේ තියෙන්නේ. මෙතන නිකන් මම්ම දාගත්ත අදහසක් නෙමෙයි තියෙන්නේ. මම මම නෙමෙයි මේක බිලීව් කරන්නේ. මම නෙමෙයි මේක විශ්වාස කරන්නේ. මේක එහෙම එකක් නෙමෙයිනේ. ඔන්න Tamanට තේරෙනවා මේ ෆ්‍රේම්ස් වල තියෙන નિરර්ථක බව, අර්ථ ශූන්‍ය බව. ඒක තමන්ගේ හිතේ තියෙන යම් යම් ආකල්පවල අපි හිතෙන් දාගත්ත මති මතාන්තරවල හිතේ තියෙන බිලීෆ්ස් වල අපි කියන්නේ ඔය ස්කීමා කියලා එහෙම වෙස්ටර්න් සයිකොලොජි වල එහෙම කියනවනේ ඔකට ස්කීමා කියලා. ඉතින් අපි පුංචි කාලේ මොකක් හරි සිද්ධියක් අල්ලලා අපේ හිතේ ඇති කරගන්න මොකක් හරි විශ්වාසයක්. ඒක තමයි වැරදි විශ්වාසයක්. ඒ වැරදි විශ්වාස නොදැනුවත්ව මගේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒවා අනුසාරයෙන් තමයි මම තීරණ ගන්නෙ. පස්සේ දැන් විපස්සනාවක් වටේදී තමන්ට තේරෙනවා මේ මේ මම මේ තීරණය ගනිද්දී මේ වැරදි මේකක් නෙමෙයි මම මේකට දාගත්තේ. දැන් ඊට පස්සේ තමන්ගේ හිත නිකන් බලනවනේ දැන් යෝගාචරයේ සතිපට්ඨානයක් වඩද්දී චිත්තානුපසනාවක් වඩද්දී එයා හිත දිහා බලනවා කොහොමද මේ හිත ක්‍රියාත්මක වෙන්නේ හිතට එන අදහස් කොහොමද ඒකට යම්සි බලපෑමක් එල්ල වෙන්නේ මොනවයින්ද කියලා එයාට තේරෙන තේරෙන්න අර ටික නිකන් ගැලවි ගැලවි යන්නයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක ඔර වහන්සේ මට කියලා තියෙනවා මේ මෛත්‍රී භාවනාවයි දුන්න භාවනාවයි කරන්න කියලා සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් භාවනා වශයෙන් වඩනවා බුද්ධ ගුණ බලයෙන් සෝපත් වෙනවක් වෙලා ඒකට කමන්නේ කමන්නේ එහෙම ඔබ අතර ගොඩාක් ස්තුති ගොඩාක් ඉන්සන් හොඳයි හොඳයි හොඳයි සන්නයි අවසරයි සම්මාස ඊළඟ ගැටළු විශාක මහත්මිය යොමු කරන්න පුළුවන්. ඒ රසකයි සම්මාස සමායන නායක පාකලද. හරි. අර අභිධර්මයේ ගැන වචනයක් දෙකක් කතා කරන්න අවසර සම්මාස. මගේ අදහසක් නම් නේ ඉතින් විශාක මහත්මියගේ අදහසක් විදිහට <laughs> ඉදිරිපත් කරන්න පුළුවන්. හරිම මට නම් හරි ප්‍රයෝජනවත් සාමාන්‍යහත් අභිධර්මයේ උදාහරණයක් වශයෙන් දැන් අපි දැන් සමාහිතක් තියෙනවා දැන් අපි සිතක් උනත් දැන් මේක මට කාලයක් තියනවා කියලා හිතනවනේ. අර පැතිරිච්ච සිතක් තියනවා එහෙම කියලා ඒ වුණාට අභිධර්මය කරනකොට තමයි තේරෙන්නේ දැන් චිත්තක්ෂණයක් විතරයි සිතකට අවශ්‍ය තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම පොන්දිජීව මහත්තයා මුලින්ම ප්‍රශ්න තමයි මම හිතන්නේ එයා කියවනේ මේ මේ මොකද්ද ඒකෙන් උදාහරණයක් ගන්න මම හදන්නේ. එයා කියවනේ දැන් මම අනිශ්චිතව ඉන්නවා. එතකොට දැන් මට මොකද අතෘප්ති කරවෙන් එහෙම කතාවක් ඇහුවනේ. ඉතින් ඇත්තටම ඒක අර අභිධර්මයේ ධර්ම කිරිපුණා ස්වාමීන් වහන්සේ ඒක තේරෙනවා දැන් මෙතන ඒ ඒ හේතු ටිකක් ඇතුළේ නැතිලා යනවා. දැන් මේ මම විදහසේ ඉන්නවවත් මම කලකිරලා ඉන්නවත් නෙමෙයි. ඉතින් අවිද්‍යාව කියනකොට එක විදියක් හිතේ හිතේ කියලා තියෙනකොට එක විදියක් හිතේ සතිය සම්පජඤ්ඤය තියෙනකොට එක විදියක් ඒ මොහොතේ ඒවා ඇවිල්ලා නැති වෙලා යනවා කියන එක මේ අධර්මයේ ගන්න කෙනෙකුට නම් ඒක ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ ස්වාමීන් මේ හරි වටිනවා මේ ඒ අර විස්තර කරපු එක නම් මම හිතන්නේ එහෙමයි මේ අධර්මයේ ගොඩක් තැන්වල කියන්නේ කියලා අනිත් එක කෙනෙක් කියනවා නම් බුදුහාමුදුරුවෝ දේශනාවක් නෙමෙයි කියලා අධර්මයේ එතකොට එහෙම කියන්නේ වෙනවා බුදුහාමුදුරුවෝ සත්‍ය ඒ කියන්නේ අපි ධර්මයේ කියලා තියෙන ඇත්තටම සිතයි රූපයි නාමයි වැඩ කරන හැටිනේ. ඉතින් ඒ නම් බුදුහාමුදුරුවෝ නාම රූප ගැන කිව්වේ නැහැ කියලා තමයි කියන්නේ මේ. ඒ පොඩ තමයි මම කියන්න අවශ්‍ය වුණාම මට හිතෙනවා හරි වැදගත් කියලා. ඉතින් ගොඩාක් ඉගෙන ගන්න ඕනේ. හ්ම්. ඒ චිත්ත වීති වල කෙලෙ. ඒ කියන්නේ කුසල ඇති වෙන්නේ කොහොමද අකුසල ඇති වෙන්නේ කියමුද කියලා. දැන් පිනක් කරන්න පුළුවන් නම් හරි ප්‍රයෝජනවත් මේ මොන මොන වගේ මේ චෛතසික ප්‍රති වෙන්නේ ඒව වුණකම නැති කරගන්න පුළුවන්. එහෙම හරි වැදගත් සාමනෝද කුඩා අධිදින කරන දෙයක් නෑ ඒක හරි ප්‍රයෝජනවත්. ඒක තමයි දැන් එක එක්කෙනාට යායුතු දුරක් තියෙනවා. දැන් ඇතම් කෙනෙකුට හුඟාක් දේවල් හුඟාක් විස්තර ඕනේ මේ අවබෝධ කරගන්න. තවත් කෙනෙකුට ටිකක් විස්තර ඇති. ඒ ටිකක් විස්තර තුලින් එයාට අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අතර එක එක පිරිස් ඉන්නවා. ඇතම් කෙනෙක්ට හුඟක් අධිකව විස්තර අවශ්‍යයි. ඒ අධික විස්තර හරහා ගිහිල්ලා යාගේ හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙලා ඔක්කොම ටික අතහැරිලා හැබැයි විස්තර ටිකක් දැන් අතහැරෙන්න ඕනේ. ඔළුවේ දාගත්ත ටිකත් ඔක්කොම අතහැරෙන්න ඕනේ. මොකද මේ ධර්මයත් බුධාඳුරුව පෙන්වන්නේ කුල්ලූපමං ඕ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තායනෝ ගහනත්තාය. මහණනි මම මේ පහුරකට උපමා කළායි ධර්මයේ දේශනා කරන්නේ. මේකේ ඇතර වීම පිණිසයි ග්‍රහණය කිරීම පිණිස නොවේ. ඒ නිසා අපි මොන දේ ඉගෙන ගත්තත් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ඉගෙනගත්ත දේවල් හරහා මේ ධර්මය වුණත් මගේ හිතින් මම ඉවත් කළ වාසය කරන්න පුළුවන්. හිත සැහැල්ලුවෙන් තියන් ඉන්න පුළුවන්. හිත සංඥා වලින් ඉවත් කළා තියන් ඉන්න පුළුවන්. හිත සංස්කාර වලින් ඉවත් කළා තියන් ඉන්න පුළුවන්. හිත චේතනා වලින් ඉවත් කළා තියන් ඉන්න පුළුවන්. හිත නිශ්ශබ්ද කළා තියන් ඉන්න පුළුවන්. මේ ධර්ම ඉගෙන ගැනීම නිසා. දැන් හිතන්න උදාහරණයක් වශයෙන් දැන් අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් දැන් අනුරුද්ධ සාමින් වහන්සේ. අනුසානාංශේ රහත් වෙන්න කලින් විතර්ක කරකට හිටියේ. අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මේ ධම මහිච්ඡ වූ කෙනෙකුට නෙමෙයි අර්පේච්ඡ වූ කෙනෙකුටයි කියලා ඉතින් විතර්ක කර කර හිටියා. මේ ධම කුසීත වූ කෙනෙකුට නෙමෙයි වීරවන්තයෙකුටයි කීකේ විතර්ක කර කර හිටියා. මේ ධම සතිපත් සතිය දිනු කරපු කෙනාටයි සතියක් නැති කෙනාට නෙමෙයි කියලා විතර්ක කර කර හිටියා. මේ සත් මේ ධම නුවණැත්තාටයි නුවණ නැති කෙනාටයි කියලා විතර්ක කර කර හිටියා. ඉතින් ඔය විදිහට උන්වහන්සේ ධර්මයේම මුල් කරගෙන විතර්ක කර කර හිටියා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වේ මොකද්ද? මිප්පපංචස්සායන් ධම්මෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මහාන මේ ධර්මය නිෂ්ප්‍රපංචයට ඇල්මක් තියෙන කෙනාට ප්‍රපංචයට ඇල්මක් තියෙන කෙනාට නොවේ. ඒ නිසා අපි අපේ අපේ දහම අපේ ප්‍රතිපදාව අපේ පුහුණුව ඔන්නේ නිෂ්ප්‍රපංච පැත්තට අනිවාර්යයෙන්ම හරවගත යුතුයි. අපි හුඟාත් තොරතුරු දාගෙන ඒක ඔස්සේ ප්‍රපංච කරන්න ගියොත් අනිවාර්යෙන් අපි ආයෙත් තව ඈතට යනවා. ඒ වෙනුවට අපිට ටිකක් හරි දැනගෙන ඒක හොඳට ක්‍රියාත්මක කරලා හිත නිෂ්ප්‍රපංචව තියන්න පුළුවන් නම් අපි ප්‍රතිපදාව තුළට ඉස්සරහට යනවා. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු යනවා. ඔසර සමාජාන්ති මාත්මියට යොමු කරන්න පුළුවන් ඊළඟ ගැටලුව. ඒවා තන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. අපට සුද්ධ කරගෙන සම්බන්ධ වාර්තා ඉස්පත් ක්‍රියාවට අවසර සායනහස. සක්මනයි පරයන්කේ දිනදා එක් ගත්තාම එකම ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒකම අර යම් යම් මේවා නිකන් තුඳ වෙනවා වගේ ඒකම අදාළ කිසිම ඒ වගේම තියෙන අර අදාළ නැති කිසිම දෙයක් අදාළ නැහැ. වුණත් ඇහුනේ නැහැ වගේ තමයි. වුණත් පෙරුනේ නැහැ කියන්නේ පේන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒත් එක්කම අර ඒවත් එක්ක මිශ්‍ර වෙලා නැහැ කියන ස්වභාවය එකම අත්දකින්න පුළුවන් විස්තර කරන්න තියෙන. මෙහෙමයි කියන්න බෑ ස්වභාවයකට යනවා. මේ ත්‍රිකත්වයේ කොහොම ආරුවක් තියෙනවා සාරණංශ. ඒකම අර සමහර තැන්වලදී කියන්නේ අර මම හැදෙනතෙන් දැනෙනවා වෙහසක් වගේ. කියන්නේ අර දැන් විවේකී ස්වභාවය කියන එකපාරම මොකක් හරි සිදුවීමක් කරා එහෙම හැදෙනකොට එහෙම ඒක වෙහෙසක් වගේ සමහර වෙලාවට දැන් කෙනෙක් මොකක් හරි අගය කළා නම් ඒක අමුතුම විදිහකට දැනෙනවා නිකන් මොකද ලැජ්ජාවක් වගේ තම මොකද්ද එකක් දැනෙනවා ඒක මේක දැනුවත් වුණාම සමහරට ඒකෙන්ම ඒ වෙලෙම ටිකකින් නැති වෙනවා සමහර ටික වෙලාවක් යම් කාලයක් තියෙනවා ඒක නිකන් උඩට උඩට මතුවේවි වගේ ඒකම යම් කිසි සිද්ධ වීමක් සම්බන්ධයෙන් එතනදී නිකන් එකපාරට සිතුවේ දැන් කතා බහ කරනකම් ආ මේක කලින් කෙනා දන්නේ නැහැ කියන එකම මම දන්නවා කියන වගේ සිතුවිල්ලක් ආවා. ඒක ආවා කියලා කියන එක දැක්කා. ඒ කියන්නේ දැනනවා. ඊට පස්සේ ටික කාලයක් වෙලාවට ගියන පස්සේ දැන් දැනෙනවා මම හුළු හුළඟට ගහගෙන ගිහිල්ලා වගේ. ඒ කියන්නේ මොකද්ද තියෙන වෙනසක්. ඒකම ඇති වෙනවා මේ මොකද්ද කියන්නේ අර වර්ගකාරී ස්වභාවයෙන් මේවා ඔයාලා දන්නවා කියලා හිතුවනේ අන්න ඒ වගේ එකක් ආවා. ඒකම අපස්සට බලුවාම ඒක ඒක ඒ සිතුවිලි ඒ කියන්නේ ඒක එතනදී ආවේ කියලා නෙමෙයි ඒක ආව එකක්. එතකොට අර මුලට ගිහින් බලන්න බැරින්න බැරෙනවා බැරෙනවා. පෙච්චස් බැලුවාම ඒක ඉගෙනම එතනට ආව එකක්. ඒක අර වර්ධ ඒක තුළම මේ සිතුවිල්ලත් එක්ක පොඩකින් කොටසක් වෙනකම් තියෙන එක වර්ධකාරී ස්වභාවයක් වගේ දැන් මේ කතාවක් වගේ හදන්න හදනවා කියලා දැක්ක. එතකොට මේක අතහැරියා. අතහැරුණා. ඇත්තටම මෙතන වරදක් තියෙනවාද කියලා දැනෙනවා. ඒකට හිතන රවට්ට මේ මේ ස්වභාවයක් මේ කාලයක් තිස්සේ වැඩ කරනවා කියන එක දැක්කා. ඒකම සායනස දෙවන මේ දැන් අය ඉක්දෙන් ගන්න දෙවියන් එකපාරක් කරනක් සම්බන්ධයක් නැහැ පොඩි චූටි කතාවක් වගේ මොකද්ද යනවා. ඉතින් ඒකට මනාපෙකුත් නෑ අපේ අපේ අපෙකුත් නෑ. ඒ කියන්නේ පොඩි කියවිල්ලක් වගේ පොඳ වෙනවා. අර මොනවාද මොනවාද චූටි චූටි නිකන් ශබ්ද ටිකක් යනවා. එතකොට ඒ ස්වභාවයත් එක්කම අර දැන් අර අදාළ නැති කිසිත් එක්ක මොනවත් එක්ක මෙයා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වුණාට මෙහෙම මේවගේ සිදුවීම් වලක් යනවා කියලා දන්නවා. ඒක වැලි ඒක කැමැත්තක් නෑ. මොකක්වත් ඒක ගැන. අන්න මේ ස්වභාවය දෙක අතර දෝලනයක් වෙනවනේ. දැන් එක සැරයක් තිබුණා මේ අර මේ කිසියම් දෙයක් නැත් මෙහා වෙලා නැතුව ඇලෙන්නේ ඒ කියන්නේ එහෙම නැතුව අර විස්තර කරන්න බැරි බවට කැමැත්තක් තියෙනවා. එතකොට දැක්ක දෙයක් තමයි ඒකත් එහෙමම පවතින්නේ නැහැ. ඒක විලාකට යනවා ආයේ යම් කිසි දෙයක් ආවම මේක නැති වෙනවා. ඒක හැදිලා යනවා. ඒ කියන්නේ එහෙම දිගට පවතිනක් එතනද නැහැ කියන එක. ඒකම දැන් අර ඒකම දැන් මේ දකින්නට චූටි බොඳුන ඒවත් එක්ක දකින එකක් තමයි ඒ අදාළ නැති බවයි මේ බොඳුන දෙක අතර මට පැහැදිලි සීමාවක් පෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙකම එකතු ඒ දෙකම එකට වගේ එකයි දෙකම එක වගේ කරිය. ඒක තව එකක් තමයි සනස මේ ඒකම දැන් මේ බොඳ වෙන අර අදාර නැති බව එකපාරම නේ අදාර නැහැ කිව්වට නිකන් හරියට දැන් අද්දැක දෙයක් තමයි අර මං කිව්වට සුලිසුලක් වගේ සුලි පුනාටුවකට ගහන් ගියා වගේ වුණ අවස්ථාවේ ඒ කියන්නේ දකිනවා මේ අවස්ථාවේ අර බී අර බීවිලි කී බව කියන එක මතුවලා එනවා නිකන් අර මෙන්නයි මෙහෙම අදාළ නැති බවකුත් මට එකපාරේ යනවා. යනවා ගිහිල්ලා එනවා ඊට පස්සේ ආයෙ ඉන්නේ කුණාටිය කියලා දාන එක මොකද්ද වෙහසක් තියෙනවා. ඒත් එතකොට දැක්ක දෙයක් තමයි ඒක පාලනයක් නැහැ. දැන් මෙතනදී කම්පද්ද අසරණ බවක් දැක්කයි දැනුණා. ඒ කියන්නේ මේක කරන්න බෑ මොනවත් මේක ඒක විදිය වෙන දෙයක්. ඒක ඒක ඒකම ගිහිල්ලා ඊට පස්සේ අර මේක වෙනවා. ඒකට ඊට පස්සේ අපහැරපු වෙලාවට තමයි ඒක මේක වෙලාවට ඒක මේක වුණා. ඒක මේක සානහස දැන් දැක්නික අත්දැකලා එකක් තමයි මේ දැන් අදාළ නැති බව කියන එකට ඉන්නවා කියලා කියන්නේ මෙන්න ඉන්නවා කියලා ගන්න අර චූටි කැරිටි කියනකොට ආ පොඩ්ඩක් මේ තියෙනවා කියන වලට අත්‍යකී හිටිය කියන එක මේ අදාළ නැති බව කියද්දී අර යම්කිසි දෙසිදුවීම් පෙළක් වෙනවා දැන් ටික ටිකම ආනවා මේකට මම අවශ්‍ය නැහැ වගේ එකක් වෙනවා කියන්නේ මේ නෑ හොඳට යනවන වගේ එකක්. එතකොට දැන් එතකොට මොකක් එකපාරම මොන එකක් තමයි මේ දාර නෑ කියන කකුලක් මේ තියාගෙන ඉන්නෝනේ යන කතාවේ තව කකුලක් අර අත්දාරේ නැති ස්වභාවය තියෙනවානේ මට. කියන්නේ මේ දේවල් මේ මෙහෙම මොකද්ද එකක් වෙනවා කියන මම කියන්නේ පුතල මේකක් තියෙනවා ඒකම ඒකට ඇලීමක් මොකුත්ම නැති බවක් තියෙන මේ දෙක අතර වගේ තියෙන ස්වභාවයෙන් අපාරම මේ කතාවම නැති වුණා. හ්ම්. ඒ කියන්නේ මේකම අතහැරියා. එකපාරම උන එකක්. එකපාරම උනා මේක මොකක් මොකක්වත් නෑ දැන් මේක ගැන. දැනකුත් නෑ කියන්නේ එතකොට සමහර පොඩි බයක් ආවා. ඒ කියන්නේ අනේ කතා නිකුත් වෙන්නේ කියලා. ඊට පස්සේ ඒකත් බය කියන එකත් එතන ආව. එතන නැති වුණා. මෙන්න මේක සමාසංගත අත්දැකී. හොඳයි හැබැයි. ඒ කියන්නේ දැන් අපි අතරම දැන් මම කියන දෙයක් හදාගන්න නැතුව මේ පද්ධතිය වැඩ කරන්න පුළුවන්. නමුත් ඒක අපිට තාම විශ්වාස නැහැ. මම හැමතිස්සම හිතනවා මම ඇඟිලි ගහන්න ඕනේ වැඩේ යන්න නම් හරියට. මම අත දාන්න ඕනේ හැමතිස්සෙම හරියට මේක යන්නනවා. මම හැමතිස්සෙම පාලනය කරන්න ඕනේ මේක හරියට යන්නනවා. එහෙම තමයි මගේ ආකල්පය තියෙන්නේ. නමුත් විටින් විට හෝ වැටහෙනවා නෑ එහෙම දෙයක් අවශ්‍ය නෑ. මේ පද්ධතිය දන්නවා. කොහොමද දුවන්න ඕනේ කියලා. දැන් හිතන්න අපි නිදාගත්තාම මේ පද්ධතිය දන්නවා මේ හුස්ම ගන්න කොහොමද කියලා. උදේට නැගිනකොට එයා ජීවත් වෙලා තියෙනවා. ඉතින් මම හිටියේ නෑනේ. ඉතින් ඒ වගේ අපිට මේ දැනුවත්ව වාසය කරද්දිත් අවදියෙන් වාසය කරද්දිත් මම පැත්තකට වෙලා ඉඳද්දී කොහොමද මේ පද්ධතිය දුවන්නේ? ඉතින් එතන එතන තියෙන හරිය ලස්සන ගමනක් ඒක අතකින්. අර කිසිවක් උපාදාන නොකර අපි නිකන් පද්ධතියට දුවන්න දීලා තියෙනවා. ඉතින් යා ඒතර කටයුතු කරනවා. යා කෑම බීම ගන්නවා, කනවා, බොනවා, කතා කරනවා, රෙදි හොදනවා. අපිටම මේ කත් මේ තාමනාමනාරි කටයුතු වල යෙදෙනවා. යා ඒ සඳහා අවශ්‍ය කරන දැනුම යාගාව තියෙනවා. ඒ ඒ දැනුමට මම ආරෝපණය කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඇත්තටම අපි ඔය දැනට තියෙනෙත් එහෙම තමයි මම ආරෝපණය කරගන්න ගියත් මගේ අවිද්‍යාව නිසායි මම මේ ආරෝපණය කරගන්නේ. මම මේ මාක් හරි දෙයක් එතන කෙරෙන කටයුත්තක් අල්ලලා ඒකට මම ආරෝපණය කරනවා. නැතුව ඒ ඒ කටයුත්ත කරන්න මම අවශ්‍ය වීමක් නෙමෙයි තියෙන්නේ. ඒ කටයුත්ත කෙරෙද්දී ඒ කටයුත්තේ තියෙන යම්සි සාධක ටිකක් මත අලුතෙන් මම තව කෑල්ලක් විදිහට මේ මමෙක් ආරෝපණය කළා. මමෙක් ගොඩ නගලා. ඒ කෑල්ල තමයි දැන් මේ වලකින්නේ. ඒ නිසා මම ඉවත් වුණා කියලා කිසිම පාඩුවක් නැහැ. මේ පද්ධතිය ලස්සන්ට දුවනවා. කලින් තිබුණෙත් එහෙම්මම තමයි. කලින් තිබුණෙත් මේ පද්ධතිය දුවන පද්ධතියක් තිබුණේ. ඒතර ඒ පද්ධතියේ විтин විට මම නිකන් ආරෝපණය කරගත්තා. මම නිකන් ඒක කැපිලා පේන්න දැඟලුවා. පද්ධතියේ පද්ධතියේ දුවන කටයුත්ත ස්වාභාවිකවම සිද්ධ වුණා. අනවශ්‍ය විදිහට මම නිකන් මේකට මැදිහත් වුණා. දැන් අර විපස්සනාව කරහා මේ මැදිහත් වීම ටික දැන් වලකිනවා. ආරෝපණය කිරීම ටික වලකිනවා. මම තනා ගැනීම ටික වලකිනවා. හැබැයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ සයින්හන්ස එකනර මේ අනිකාර දැන් අර ඇහක් ගදාගෙන වගේ බලන් ඉන්න සුපරවත් තියාන එක නෙමෙයි කෝක හරියට යනවාද කියන එකක් තියෙනවා. අනේ ඒකත් එකපාරම ඒකත් නැති වෙනවා කියන එක සංඥාවක් වගේ නොචුන්ට අර මේකම මුළු කතාව ගැන මට අදාළ නැහැ. ඒක කම්බෙන්ට් යනවා කියන එක ආවා. YouTube එකට සමහරට දේශ මොකක්ද යහන නීතිය. එතකොටත් ඒක වුණා. එතකොට මේක ඇහෙන්නේ අදාළ වෙන්නේ නැතිව කිසිම මේකක් නැහැ. අන්න එහෙම එකක් තමයි මේක තමයි. දැන් ඔය ලස්සන බුදුහාඳුර කියනවා ශුඤ්ඤතෝ ලෝකෝ අවෙක්කස්සු මෝගරාජ සදා සතු. අත්තානුදික්ටිං ඕහච්ච එවං මච්චු තරෝසියා. බුදුජානක වහන්සේ මෝගරාජ කියන ස්වාමීන් වහන්සේට දෙන අවවාදේ තියෙන්නේ මේ ලෝකේ ශූන්‍යාකාරයෙන් දකින්න. සත්පුජ්‍යල භාවයක් මෙතන ඇත්තේ නැහැ. මේක ශූන්‍යත් විදිහට දකින්න. අත්තානුදිට්ඨින් උහච්ච. ඒ හරහා තමන් තුළ තියෙන මේ අත්තානුදිට්ඨිය නැත්නම් මම ඉන්නවා කියලා හිතාගත්තේ සක්කාය දිට්ඨිය, අස්මිමානය ආදී ඒ ඒ දේවල් මුලින් උපුටා දාන්නේ උගුල්ලලා දාන්න. අත්තානුදිට්ඨින් උහච්ච. ඒවම් මච්චු තරෝසියා. එන්න මෙහෙම දුන්නොත් මෙහෙම මේ විදිහට කටයුතු කරොත් එයාට පුළුවන් මරණය ජය ගන්න. ඒ කියන්නේ මේ නිවන් දකින්න මාර්ගය පෙන්වන්නේ. එතකොට එක එක පැත්තකින් මේ ලෝකේ දිහා බලන් තින්නේ මෙන්න මේ ශූන්‍ය විදිහට. මෙතන සත්‍යයක් නැහැ, මෙතන කුංජලයක් නැහැ. අවිද්‍යාව පදනම් කරගෙන තමයි මේ මිනිස්සයෝ හදාගෙන තිනවා. සත්‍යය හදාගෙන තිනවා කුජල භාවයක්. මමෙක් තනි තනාගෙන තිනවා. දැන් ඉතින් මේ ඒක තමා තුලත් ඇති වෙන්න පුළුවන්. ඒක හිමීට උගුල්ලලා උගුල්ලලා දාන්න, අත්හැරලා දාගන්න. එහෙම යනවා නම් ඒවම් මච්චුතරෝසිය. එහෙනම් ඔයාට පුළුවන් මේ වර්ණය ජය ගන්න. එහෙමයි සෝනස ඒ කියන්නේ ඉතින් අර මම කියන එක වෙහසක් වගේ මතුවෙනකොට ඒක දැන දැනම තමයි ඉන්නේ නැත්තම් ඒක අර වගේ පොඩි හැඟීමක් එනවා මම ඒ කියන්නේ හරි විතනන්න ආගන්තුක දෙයක් වගේ දැනෙනවා ඒ කියන්නේ තාම කියන අනුපාඩු මතුවෙනවා සිතුවින් හරහා ඒවා වෙනවා ඒවත් එක්ක ඉගෙන ගන්නවා හරි ඒක තමයි ඒ කියන්නේ අපිට වරදින්නත් ඕනේ වරදිනකොට තමයි තේන්නේ ආයියෝ මම මෙතන අවුල් කරගත්තානේ මෙතන මම ගාගත්තානේ මෙතන මං ගිහිලා පටලව ගත්තානේ. මම ආවනේ ආයෙත් එළියට. මම හරස් වුණානේ. කියලා ඔන්න තමන්ට තේරෙනවා මේ වැරදුනහම. පස්සේ තේරෙනවා නෑ එහෙම දෙයක් නෑ. බැරිද මේක වෙන්න දීලා බලාගෙන ඉන්න. වෙන්න වැඩේට ඉඩ දෙන්න. කියලා අර අපි මේ වරද්ද වරද්ද තමයි තින් හදාගන්න තියෙන්නේ. කමක් නෑ ඒකට. ඒ සයනස් ඒක ඉබේම විවේකත් වෙනවා දෙකම වෙනවා. ඒකට එකක් මුකුත් නිකන් අදාළම නෑ වගේ එකක් වෙනවා. හ්ම් හ්ම් හ්ම්. ඔම් කරගෙන යන්න. යන විදිහ හොඳයි. හොඳයි හොඳයි හොඳයි අවසර සෝමවාසේ වහන්සේට කාලය තියෙනවද අපි බලමු මේ තව දෙකක් තියෙනවා නේද කෙටියෙන් ඉවසන් කර අවසන් කරමු එහෙමයි ඊළඟ පැනේ ටීලා මාත්මියට යොමු කරන්න පුළුවන් පෙරවන් සරණයි සම්බන්ධන්ස ඔව් ස්වාමීන් වහන්සේ ඊයේ සතිපට්ඨාන විවරණයේදී කියපු දෙයක් තමයි අර අපි ආනාපාන සතිය කරද්දී මේ ඔබ වහන්සේ කියවනේ අර ලක්ෂණ තුන හතරක් ඒ කියන්නේ ආලෝක එතකොට අර බලාපොල් වගේ ඒ වගේ தත්ත්වයන් ඇති වෙන්නේ සමතේවි කියලා. එතකොට අපි දැන් ආනාපාන සතිය වඩනකොට අපිට ඒක ඇති වෙනවා නම් ඒක සමතේ පැත්තටද ගමන් කරන්නේ ස්වාමීන් වහන්සේ? නෑ ඒකට අනුග්‍රහ කළොත් සමතෙන් යනවා. අපි ඒකට අනුග්‍රහ නොකර අනුග්‍රහ කරන්නේ නැති අනුග්‍රහ කරන්නේ නැතුව අරමුණේ විස්තර බල බලා හොඳට අරමුණ විමස විමස ගියොත් විපස්සනා පැත්තට යනවා. එහෙම. දැන් එතකොට මම සාමාන්‍යයෙන් ওই පටමුලදී ස්වාමීන් වහන්සේ කියපු ඒ ලක්ෂණ මේකම මතෝගා ඊට පස්සේ ඒක මේක සාමාන්‍ය ඒක මෙනෙහි කරා දැන් ආලෝකයෙන් නම් ආලෝකයක් ආලෝකයක් කියලා ඒක වැඩි ස්වාමීන් වහන්සේගේ උපදෙස් මතම එහෙම කරා. ඒ වයින් නැති වෙලා ගියාට පස්සේ අර අර දැන් අන්තිමට එනවා සම්හස දැන් මගේ හුස්ම මට පේන එකක් වගේ. ඒ කියන්නේ වැලි වැලි වගේ ඒක හැබැයි මගේ හුස්ම විදිහටම තමයි මට පේන්නේ. හරි. මම හුඟක් වෙලාවට එතනට තමයි යන්න කැමති. එතන ගොඩක් වෙලා ඉන්න එකද නැත්නම් එතන එතන ගොඩක් වෙලා ඉන්නේ නැතුව ඒක සැරින් සැරේටස් මේවා කරන එකද නැත්නම් ඒකට උපාදානයක් කරගෙන ඉන්න එක නරකද කියන එක තමයි දැනගන්නේ. ඔව්. නෑ එතෙන්දී කොහොමවත් ඒ කියන්නේ අනිකුත් අරමුණු ටික ඔක්කොම අතහැරිලා හොඳට හොඳ හොඳට මේ ආස්වාසය ප්‍රස්වාසය හොඳට පිරිසුදුව පේනවා නම් ඒක ඔස්සේ යන්න. ඒක කමක් නැහැ. ඒකේ විස්තර බලන්න දැන්. ඒකේ විස්තර බලන්න. කොහොමද මේ මේක ආශ්වාසයක් කිව්වහම මෙතන තනි ආශ්වාසයක්ද තියෙන්නේ. මේ ආශ්වාසය කොයි විදිහෙද පටන් ගන්නෙ? කොහොමද මේක වෙනස් වීම එහෙම වෙනස් වීම වලට එහෙම බඳුන් වෙන බඳුන් වෙනවද? අඩු වැඩි වීම වෙනවද? මේ දැනීමේ අඩු වැඩි වීම වෙනවද? කියලා අර ඒක දිහා බොහොම විමර්ශනශීලීව බලන්න, නුවණින් බලන්න. එතනදි ස්වාමීන් වහන්සේ දැන් මේ தත්තට ආවට පස්සේ මට ඒක දැන් ආයාසයෙන් ගන්න බැහැ සමහරලාට හිතුවත් කොට ඒක කරන්න බැහැ සමහරලාට ඉඳගත් ගමන්වත් මට එතනට යන්න පුළුවන් හරි හැබැයි එතනදි ස්වාමීන් වහන්සේ මට මේ සිතුවිලි එනවා හරි. සිතුවිලි කොට යටින් එන වෙලාවල් තියෙනවා. ශබ්ද ශබ්ද එච්චර මට මම දැන් ඒකට ගොඩාක් ඩීප්ලි ගියාම මට ශබ්ද කමන්නේ කියලා කියන ඒවත් මට හිතෙනවා මට එන සිතුවිලි වල මට ඒක අපේ තමුත අන්වාසිත ඉලක්ක හරි මොකක් හරි ආවොත් ඇත්තට මෙතනදී මොකක්ද වෙන්නේ? නෑ ඒ කියන්නේ අපිට සිතුවිල්ල රාග දෝෂ මොහ තියෙන පැත්ත එකකට හරි ආයත් නම් ඒක අහෝසි වෙනවද ස්වාමීන් වහන්සේ? නෑ ඒක අපි වෙලා තියෙන දැන් අපේ අපේ දැන් හිත සෑහෙන සියුම් වෙලා සංවේදී වෙලා සතිමත් වෙලා සතිමත් වෙලා තියෙනකොට හොඳට ඒ ඒ සිතුවිල්ල අඳුන ගන්න පුළුවන් වීමත් ජයග්‍රහණයක්. ඒක අඳුනගෙන හිමීට හිමීට ඔව් ඒක ඒ ඊටස්සේ ඊටස්සේ බලන්න මේ සිතුවිල්ලටත් මොකද්ද වෙන්නේ කියලා. මම අන්න රයිට්. අන්න හරි. අනහයි. මේ ආවා මේක මට දැන් පුතා ගැන මතක් වුණා කියලා මට ඒක මේක තණ්හා සිතුවිල්ලක් කියලා මට ඒක යනවා. හරි. ඒක අපහු අපහු මං අතෙන්ට දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මට එතෙන්ට හිතුවොත් එන්න අමාරුයි. ඒ කියන්නේ මම සක්මන් කරන කරලා පැයක් පැයක් විතර සක්මන් කරලා වාඩි වුණාම සමහර වෙලාවට කෙලින්ම දැන් මට හුස්මක් එහෙම දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි. මට කෙලින්ම අතෙන්ට යන්නේ. කියන්නේ මම නිශ්චල තැනට තමයි යන්නේ. හොඳයි. හොඳයි. ඒ ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා තමයි ස්වාමීන් වහන්සේ අර මොහොත රැඳි වගේ අර මගේ හුස්ම පේන්නේ. හා හා. ඉතින් දැන් මැද කාලේදී ඕක චුට්ටක් නැතුව තිබ්බාර පහුගිය දවසල ස්වාමීන් වහන්සේ මම චිත්ත වේකාශ්‍රමයේ තමයි පටන් ගත්තේ. හා හා. ඒක දැන් නැවතුණාට පස්සේ මම ගෙදරදී හැමදාම කොහොමද ප්‍රැක්ටිස් කරනවා උදේ හවස රැය තුනම. හරි. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒක නැති වුණාට පස්සේ මට චුටි දුකක් වගේ තිබ්බා. ඒකට මට හිතුණා මම මේ තැනට උපාදාන කරගෙනද කියලා. කමක් නැහැ. ඒ කියන්නේ මුලදී මුලදී එතෙන්ට ආසාවක් ඇති කරගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක පස්සේ ආව අතහර ගන්න පුළුවන්. නමුත් අපිට අර අපිට දැනෙච්ච දැනට ලැබිච්ච හොඳ ප්‍රතිඵලයක් ඉතින් ඒක ඒක නැවත හිමිට හිමිට උපදව ගන්න ඊට පස්සේ පස්සේ පස්සේ පස්සේ පස්සේ ඒක හොඳට අපි ඒක තුල ඉන්න ඉන්න ඉන්න ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒක මහ දෙයක් නෙමෙයි, උපාදාන කරන්න දෙයක් නෑ කියලා ඒතනදිත් අවබෝධ වෙනවා. ඊට වඩා උතින්ද මම වැදගත් වැදගත් කරුණක් වශයෙන් කියන්න ගියේ දැන් ඔය සිතුවිලි පේන සිතුවිලි පේන එකත් හොඳයි. දැන් හොඳට ඒ සිතුවිලි සිතුවිලි හරහාත් හොඳට තේරුම් ගන්න මෙතනක් තියෙන ඇති වෙන නැති වෙන ස්වභාවයක්. මෙතනක් තියෙන එනවා යනවා ස්වභාවයක්. අතනත් මේ රූප පැත්තෙත් තිබුණේ එනවා යනවා ස්වභාවයක් වේදනා පැත්තෙත් තිබුණේ එනවා යනවා ස්වභාවයක් මේ සිතුවිලි පැත්තේ තියෙනෙත් එනවා යනවා ස්වභාවයක්. ඔන්නෝක හොඳට හිතට කාවද්දන් මේක වටිනවා. වෙනවා සර්. ඒ දැන් මම දැන් සක්මන් කරලා ඉවරලා මම වාඩි වෙලා කරනකොට චුට්ටක් පරක් වුණාට ස්වාමීන් වහන්සේ මට දැන් ඊයේ ඔබ වහන්සේගේ සතිපට්ඨාන විවරණය බලද්දී දැන් ඔබ වහන්සේගේ අර මුලින්ම අපිට දෙනවනේ මේ අපි චුට්ටක් මේක පොඩ්ඩක් සතිපට්ඨානේ වැඩලා ඉමු කියලා. ඔව් ඔව්. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දැන් අර අපිට පියවර ටිකක් කියනවානේ මෙහෙම ඉන්න මෙහෙම ඉන්න මෙහෙම හිතට ගන්න. මට ඒ ටික කරනකොට ඒ මුල හරියදිම මම එතනට යනවා ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. මම ඒක නිසා මට මේ ඒක හරි මේකත් මම එතකොට කරන්නේ අර රිමෝට් එක හතේ තියාගෙන ස්වාමීන් වහන්සේගේ අර පියවර ටික අනුගමනය කරලා අරක නවත්තලා මම කමන්නේ කමන්නේ කියන ඕක පස්සේ ඉතින් අරක අරක රෙකෝඩින් එක හරි අහන්න පුළුවන් නේ. ඉතින් තමන්ගේ වැඩේ ඔව් තමන්ගේ වැඩේ කරගන්න එක ගැටලුවක් නැහැ. එහෙමයි. එතනදී දැන් මට කරන්න තියෙන එක පබ්ලිකත කරන එක විතරයි සම. ඔව් ඒක තමයි. ඔය ඔය බහුලීකృత කිරීම හරහා දැන් ඔය හිතේ තව තව සතිපට්ඨානය ආනාපාන සතිය වඩන්න වඩන්න හිත ගැනත් තේරෙවි. හිතේ සිතුවිලි ගැනත් හොඳට තේරෙවි. ඊට පස්සේ සිතුවිලි සිතුවිලිත් එන යන දිහාව හොඳට තේරුම් ගනිමින් හිත නිදහස් කරගනිමින් යන්නේ ඊළඟට. හිත නිදහස් කරගන්නවා. හිතේ මොකක්වත් නැහැ. උපාදානයක් නැහැ. සිතුවිල්ලක්වත් නැහැ. සංඥාවක්වත් නැහැ. හිත නිදහස් වීම පැත්තට බර කරන්න. එහෙමයි. එහෙමයි සාමිනාන්සත්. ඒක නෑ. හොඳයි හොඳයි. ඔබ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. මේ මේ එන එන සෙනසුරාදා නම් නෙමෙයි එන ඉරිදා තියෙනවා හැබැයි මේ චිත්ත වේකාශ්‍රමේ මට ආරංචියක් හම්බුණා 16 වෙනිදා තියෙන 16 වෙනිදා තියෙනවා කියලා. තියෙනවා ස්වාමීන් වහන්සේ. වඩින්න ඉන්නේ. ඔව් ඔව්. හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ. හරි තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි අපි අවසාන ප්‍රශ්නය ගන්නවා ගීතා මහත්මිය ප්‍රශ්නයම කරන්න. ස්වාමීනාංශේ මේ මම දන්නේ මේක භාෂාවෙන් තියෙන ප්‍රශ්නයක්ද කියලා ස්වාමීනාංශේ මම අර මයින්ඩ්ෆුල්නස් පොඩි ළමයි ටිකට කියලා දෙනවා. අපි මම ඒක ගැන බලනකොට අර ගොඩක් අර මේ බ්‍රේන් අර නියුරෝන්ස් හැදෙනවා කියලා කියන්නේ අර ඒක ප්‍රයෝජනයක් බලනකොට ඒක නිසා මම ගොඩක් අර ඒ පිළිබඳව කියවනවා මම ඉතින් ගොඩක් අවබෝධ කරගන්න බලනවා. එතකොට ළඟදී කියන්නේ දැන් මෙඩිටේට් කරන්න යම්කිසි දෙයක් එක පුරුදු කරන්න පුරුදු කරන්න මෙඩිටේට් කරන්න. එතකොට අර බ්‍රේන් එකේ පාත්වේස් නියුරෝන්ස් හැදෙනවා කියලානේ ස්වාමීන් වහන්සේ කියන්නේ සයන්ටිෆිකලි. ඔව්. එතකොට දැන් ළඟදී මට තව රිසර්ච් එකක් දැක්ක හાર્ට් එකේ නියුරෝන්ස් තියෙනවා. ඒ ඒකත් ඒ විදිහට ප්‍රගුණ වෙනවා. ඒ දෙකම අරගෙන ඒ කියන්නේ දෙකම නකලමයි දෙකලෝ තමා ගැන ඒ වගේ භාවනා කරොත් එතකොට තමාට තියෙන ඒ කරදර හරියට ඒ දුක හරිය වගේ නැති කරගන්නත් ඒ වගේ යම්කිසි විදිහකට නැති කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මගේ ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ බුද්ධහම යන දැන් ඔය heart neurons, brain neurons කියලා ඒ මේක කියනකොට කොහොමද බුදුහාමුදුරුවෝ ඒක අපි ඒක කොහොමද මේ මම ඒක තේරුම් ගන්නේ? සිත මනස ඒ විදිහකට දැන් භාවනා කරනකොට කොහොමද ස්වාමීනි? නෑ ඒක තමයි. ඔතෙන්දී නියුරෝන්ස් පිළිබඳ එහෙම මේ එකක් විශේෂයෙන් නැහැ. දැන් ඔතෙන්දී අපිට මෙහෙම ගත හැකි දැන් හිත හිත ගැඹුරින් විස්තර කරලා පෙන්නනවා බුදුහාඳුරෝ මේකේ يعني මේ හිතන්න දැන් හිතේ නිරෝගී බව ගැන කතා කරොත් හිත හිත නිරෝගී වෙන්න නැත්නම් නිරෝගී බව ගැන පැති දෙකකින් පෙන්නනවා කායික නිරෝගී බව මානසික නිරෝගී බව. කායික නිරෝගී කායික නිරෝගී බව ඉතින් වෙනම පැත්තක්. මානසික නිරෝගී බව පැත්තේදී කෙලස් පවා කෙලස් පහළ වීම පවා පෙන්වන්නේ මේ එක අතකින් කියන රෝගී තත්ත්වයක් වශයෙන්. දැන් හිතේ ක්ලේශයක් පහළ වෙන එක දැන් මානසික රෝගී තත්ත්වයක්. හැබැයි හිත සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම නික්ලේශී බවට පත් වෙලා කෙලස් පහළ නොවන තත්ත්වයටපත් වෙලා නම් අන්‍යව මානසික නිරෝගී කෙනෙක්. ඒ නිසා අපි විපස්සනාවක් කරහා යනකොට කෙලස් හඳුනා ගැනීම තුළ ඇත්තටම මානසික මානසික නිරෝගී බවක් දක්වා තමයි බුදුහාඳුර අපිව අරගෙන යන්නේ. එතකොට අපේ හිතේ තියෙන හිරවිලි, තදවිලි නැත්නම් ඇතුලේ කතාවන්, ડિප්‍රෙෂන් වගේ දේවල් වලට එන ඒවා මූලික වෙන ප්‍රපංච වගේ තත්වයන් මේ ඔක්කොම නිකන් සමනය වෙවි, සමනය වෙවි, හිත සහනශීලී වෙවි, හිත හිත නිකන් සැනසෙමි සැනසෙමින් යන පැත්තකට තමයි යන්න තියෙන්නේ. ඉතින් එතකොට අර අර සයන්ටිෆිකලි අද අද කාලේ ඉතින් අපේ නියුරෝන්ස් වලින් මේක අත්දක්වන්න ගියාට දැන් බුදුහාඳුරෝ පෙන්නලා තියෙන්නේ මේක කෙලෙස් නිසා තමයි මේක එකාතකින් මේකේ රෝගී තත්ත්වයන් ඇති වෙන්නේ කෙලෙසයක් පහළලා තියෙනවා නම් ඒකත් මෙතන රෝගයක් පපංච ප්‍රපංචයක් පවා කියන්නේ රෝගී තත්ත්වයක් පුළුවන් ද එහෙනම් අපිට අපිට මේ කෙලෙසුන්ගෙන්තරව හිත පවත්තන්න නිෂ්ප්‍රපංචව හිත පවත්තන්න එහෙමනම් එහෙමනම් මේකේ මේ නිරෝගී බවත් පැත්තට තමයි යොමු වෙන්නේ දැන් කියවලා බලන්න පුළුවන් අර මොකද්ද මේ යවකලාපී සූත්‍රය එහෙම. ඉතින් ඒකෙන් ඒක දිහෙම පෙන්නනවා මේ හිත හිත තුල නිකන් මම ඉන්නවා කියලා පවා හිතුවිල්ලක් පහළ ඒක පවා නිකන් ප්‍රපංචයක්. ඒක පවා මානගත වීමක්. මානෙට යොමු වීමක්. ඒක පවා තණ්හාවට යෑමක්. ඒ වගේ අර හරිම සියුම් හරිම සියුම්ම පෙන්නනවා මේ ඒ අපි කෙනෙක් මුල් වෙලා, පුජ්‍යලයක් මුල් වෙලා, මමෙක් මුල් වෙලා, ආත්ම දෘෂ්ටියක් මුල් වෙලා හිතේ සිතුවිලි පහළ කරගන්නවා නම් එතන පවා තියෙන රෝගී තත්වයක් කියලා. ඉතින් වගේ ඒ වගේ හරිම සියුම් ඉතින් අර දැන් අපි අපි ඒතකොට දැන් විපස්සනාව හරහා යනකොට අතර මේ தත්වයන් මේ தත්වයන් හඳුනා ගනිමින් තව තව හිත නිවනිවා හිතේ කෙලෙස් සංසිඳවමින් කෙලෙස් අඳුනා ගනිමින් හිත තව තව නිෂ්ප්‍රපංච තත්වයකට තමයි යොමු කරන්නේ. එතකොට ඇති වෙන්න ඕනේ තනිකර මානසික නිරෝගී තත්ත්වයක්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ ඒ එතකොට හાર્ට් මගේ මේ භාෂාවෙන් කියන ප්‍රශ්නයක් තමයි. ඒක අර හાર્ට් ඇන්ඩ් බ්‍රේන් කියන ස්වාමීන් වහන්සේ කායික හා මානසිකනේ එහෙම ගන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඒතර ඒක තමයි දැන් මනසය මනස ඔය විදිහට සංසිඳනකොට නිරෝගී වෙනකොට ඒතර ඒක නිසා එන්න තියෙන සයිකෝසොමැටික් පැත්ත සම්පූර්ණයෙන්ම මේ නවතින්න ඕනේ. ඒ කියන්නේ මානසික තත්ත්වයක් නිසා, මනසේ බලපෑම නිසා පහළ වෙන්න තියෙන රෝගී තත්ත්වයන් සියල්ල නැති වෙන්න ඕනේ යාට. කය කය දි รา යෑමටපත් වීම, කය වෙන වෙන හේතුන් නිසා ලෙඩවීම ඉතිරි වේවි. ඒක කරන්න අපිට බෑ. ඒක නවත්තන්න බෑ. නමුත් මනස නිසා හිත ලෙඩ වෙන එක සම්පූර්ණයෙන්ම නවතින්න ඕනේ. එතකොට මානසික රෝගී තත්ත්වයක් ඇති වෙන්නත් බෑ. මට නම් හිතෙන විදිහට කිසිම මානසික රෝගී තත්ත්වයක් ඇති වෙන්නත් බෑ. දැන් හිතන්න දැන් අපිට සාමාන්‍යයෙන් කෙනෙකුට විවිධ මානසික රෝග ඇති වෙනවානේ. ડિප්‍රෙෂන් කියයි, ඩිමෙන්ෂියා කියයි, අනම්මනම් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවානේ. ඒ ඒවත් ඒවත් ඇත්තටම ඇති වෙන තත්ත්වය ඇති වෙන පුළුවන් ප්‍රවණතාවය සෑහෙන අඩු වෙන්න ඕනේ මේ මාර්ගේ යනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඉතින් දැන් සිම්ප්ලි අර බුද්ධාමෙතොට එහෙනම් කියන්නේ අපි අර මේ මෛත්‍රී භාවනාව විපස්සනා භාවනාව අපි එහෙම තමයි ගත යුත්තේ. හ්ම්. අර දැන් අර මම දැන් අර මම අර heart and my brain කියලා අර හිතුව නිසා තමයි මට දැන් මේ ප්‍රශ්නේ පැන නැගුණේ. කොහෙන්ද මම ඒක ගලපගන්නේ කියලා භාවනාවට. ඒක තමයි. අතන මෙහෙම කීත හැකි. දැන් ඔතන දැන් හිතන්න මෛත්‍රී භාවනාවක් කරුණාව මුල් කරගත්ත භාවනාවක් ඒ වගේ දේවල් අපි කරද්දී ඒක ටිකක් heart එකට වැඩි ඉන්ෆ්ලුවන්ස් එකක් ඇති. මොකද එතන එතන තියෙන එතන නිකන් ෆේත් එක වැඩි වෙනවා. එතෙන්දී සෑහෙන්න ලේ ලේ පැත්ත හොඳට නිකන් පිරිසුදු වීමක් වෙනවා. කය සැහැල්ලු වෙනවා. කය තුල ප්‍රීතියක් පහළ වෙනවා. එතන හොඳට එතන එතන ඒ පැත්තනොත් කායික නිරෝගී බවක් ඇති වෙනවා. ඊට පස්සේ අපි විපස්සනාවක් වඩද්දී මනස දිහා බලාගෙන විපස්සනාවක් වඩද්දී මනසේ කෙලෙස් ප්‍රහාණයක් දක්වා වෑයම් කරද්දී මානසික නිරෝගී බවකුත් ඇති වෙනවා. එතකොට ඔය දෙපැත්තම දෙපැත්තම ඒ නිසා අපි වෙන වෙන ක්‍රමවේදයන් හරහා ස්ථහවුරු කරගෙන තියෙනවා. ඒක එහෙමයි ස්වාමී මට දැන් තේරුණා. එතකොට අර මේක තමයි අර එතනදී කියවුන්නේ අර heart එකේ emotions feelings ඒක කියලා තමයි අර ඒගොල්ලෝ කියන්නේ. ඔව් ඔව්. එහෙමයි. ඒ කියන්නේ අර west west ඒ කියන්නේ western psychology වල කතා කරන ඔය පැත්ත buddhist psychology වල buddhist psychology වලදී කතා කරන්නේ ඔය මනසේ පහළ වෙන කෙලෙස් පැත්ති කෙලෙස් වල එක එක මට්ටම් අපි තුමු පරිඋත් මේ කියන්නේ වීතික්‍රමණ කෙලස් කියනවා පරිඋත්ථාන කෙලස් කියනවා ලේටන්ට් ටෙන්ඩෙන්සිස් කියලා මොනවාද අනුසය කෙලස් කියනවා. එතකොට අර ඔව් ඔව් ඉතින් වගේ අර එහෙම පැත්තකින් තමයි බුද්ධිස් සයිකොලොජි පැත්තේ කතා කරන්නේ. හ්ම්. ආ හරි හරි ස්වාමීන් වහන්සේ. තේරුණා මට ඒ දෙක ගලප ගන්න බැරුව හිටියේ මේ කොහොමද මම ඒක කියලා දෙන්නේ ඔව් ඔව් මට අර තේරුම් ගන්න කොහොමද කියලා හොඳයි හොඳයි ඒක මමවත් ඉතින් මේ විදිහට මම භාවනා කරන්න මම නිකන් හිතුව දෙක දෙක කොහොමද හાર્ට් එකේ අර හදවතින් මෙහෙම හිතලා කොහොමද විපස්සනා කරගන්නද කියලා ඉතින් මට එතකොට ටිකක් ප්‍රශ්නයක් වුණා හැබැයි ටික අර හිතන්න හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කිව්ව විදියට අර සියුම්ව නැගෙනවා තමයි පැන නැගෙනවා තමයි අර මට මට මම කියලා සම්මත කිව්ව ඉස්සෙල්ලාම අර සියුම්ව නිකන් එතකොට අර ආත්මත් කාමී කියන්නේ අල්ලා ගැනීමක් වගේ මම කියලා කෙනෙක් එනවා එතකොට ඒවා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අපි ඒ කියන්නේ දැන් අප ඔය දෙක පටලව ගන්නත් අවශ්‍ය නැහැ. මේ පැත්තෙන් යන්න මේ පැත්තෙන් යනකොට Tamanට තේරෙවි නිකන් අර කොහොමද කෙනෙක් හැදෙන්නේ පුජ්‍යල භාවයක් මතු වෙන්නේ කොහොමද ඒ ඒ හරහා අසහනශීලී ගවක් නිකන් අන්සර්ටනිටි එකක් කොහොමද හිතේ මතු වෙන්නේ ඒ වගේ දේවල් තව තව තේරුම් ගන්න පුළුවන්. එතකොට තේරෙනවා මේ මම හැදුවාමනේ ඔක්කොම ටික කරදරේ තියෙන්නේ. මම ඉන්නකොටනේ ප්‍රශ්නේ. කියන්නේ පුජ්‍යල භාවයක් තනා ගැනීම තනා ගැනීම තුළ ලොකු දුකක් තියෙනවානේ කියලා ඔන්න තේරෙන්න ගන්නවා. හරි සාමනේ හරි තේරුණා බොහොම කෙටිසිය සාමනේ හොඳයි හොඳයි තේරුවන් සන්නයි හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම ශ්‍රවණයේ නිරත වෙලා තිනවා මේ තුලින් අපි රැස් කරගත් ආ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග හොඳයි පින්වත් එහෙනම් අදත් අපි ධර්ම දේශනාවක සහ ධර්ම ශ්‍රවණයේ මේ ධර්ම සාකච්ඡාවක නිරතලා තිනවා මේ තුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ දෙවියන් ඥාතීන් සමග බෙදාගමු.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 සාදු සාදු සාදු. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.